ආයුබෝන්. ඉතින් අද අපි ටිකක් ගැඹුරට යන්නයි සූදානම් වෙන්නේ. අපි අතට ලැබුණු මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය ගැන කරපු දේශනා මාලාවකින්. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නේ ආයතන පබ්බේ කියන කොටසට. හ්ම්. සරලවම කිව්වොත් අපේ ඇහ, කන, නාසය වගේ ඉන්ද්‍රියන් හය හරහා අපි මේ ලෝකේ අත්විඳින ක්‍රමය ගැන හැබැයි අපේ අරමුණ මේක දාර්ශනික විග්‍රහයක් කරන එක නම් නෙවෙයි. ඒක තමයි වැදගත්ම දේ. ඔව්. එදිනෙදා ජීවිතයේදී gedara dore වැඩක් කරද්දී ඔෆිස් එකේ ඉද්දී පාවිච්චි කරන්න පුළුවන්. හරිම ප්‍රායෝගික මාර්ගෝපදේශයක් මේ තුලින් ගොඩනගා ගන්න එක. හරි එකම. මොකද මේ මූලාශ්‍ර දිහා බැලුවම පේනවා මේක නිකම්ම නිකන් දැනුම් සම්භාරයක් නෙවෙයි. මේක මනස පුහුණු කරන්න දීපු අත්පොතක් වගේ දෙයක්. ආ අත්පොතක්. ඔව්. හරියටම අපේ ඇහැට රූපයක් ගැටුණු ගමන්, කනට ශබ්දයක් ඇහුණු ගමන්, ඒ මොහොතේම හිතේ බැඳීමක් නැත්නම් මේ දේශනාවල කියවෙන විදිහට සංයෝජනයක් අන්න ඒක හටගන්න හැටි නිරීක්ෂණය කරන එක ගැන මෙතන කතා වෙන්නේ. ඒ කියන්නේ ක්‍රියාවලිය සිද්ධ වෙන ගමන්ම ඒක දිහා බලන එක. ඒකම තමයි. මට මේ මූලාශ්‍ර කියවද්දී මුලින්ම හිතට ආපු දෙයක් තමයි මේක හරි ගම්බීර මාතෘකාවක් කියලා සඳහන් වෙනවා. පුදු දේශනාවලට නොගැලපෙන දෙයක් කියලත් මේක වඩන කෙනා දිහා බලලා සමාජය මෙයාට නම් භාවනා පිස්සුවක් කියලා හන්වඩු ගහන්නත් පුරුවන් කියන එක. ඒක ටිකක් සැර ප්‍රකාශයක් නේද? ඇයි මේ ඉන්ද්‍රියන් දිහා බලන එක මෙච්චරම ගැඹුරු රැඩිකල් දෙයක් වෙන්නේ? මොකද ඒක අපි ජීවත් වෙන ඊයලු රටාවට සම්පූර්ණයෙන්ම පටහන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ඔව් අපි මුළු දවසම කරන්නේ මොකද්ද? ඇහැට ලස්සන දේවල් හොයනවා, කනට ප්‍රසන්න දේවල් අහන්න හොයනවා, දිවට රස දේවල් හොයනවා. අපි නිරන්තරයෙන්ම ඉන්ද්‍රියන් හරහා එන අද්දකියම් පස්සේ දුවනවා. හරියටම මේ භාවනා ක්‍රමය කියන්නේ අන්නේ දුවන එක මොහොතකට නවත්තලා ඒ දුවන්න පොළමවන යාන්ත්‍රණය දිහාම හැරිලා බලන්න කියලා. ආ මූලාශ්‍රයේ තියෙනවා හරිම බලවත් උපමාවක්. මේ විදිහට තමන්ගේ හිත දිහා බලන කෙනාව සමාජයේ සමහර විට සෙම්පිරුණු පඩික්කමක් තරමටවත් ගණන් නොගන්න පුරවල්ලු. ඒ තරමටම. ඕ. ඒත් බුදුන් වහන්සේ දකින්නේ මේ පුද්ගරයා තමයි ලෝකයේ තියෙන ඇත්ත පිස්සුවෙන් ඒ කියන්නේ රාග ద్వේෂ මෝහ කියන උමතුෙන් මිදෙන්න හදන එකම කෙනා කියලා. ඒක ලොකු ඉදිරිපත් කිරීමක්. එතකොට කෙනෙක් මේ වගේ ගමනක් යන්න හිතුවොත් කොතනින්ද පටන් ගන්නෙ? ඇහැ තමයි අපේ බලවත්ම ඉන්ද්‍රිය. ලෝකය ගැන වැඩිම තොරතුරු ගන්න ඇහැ. ඉතින් ඇහෙන්ද පටන් ගන්න ඕනේ? නෑ. මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා එතනින් පටන් ගන්න එපා කියලා. ආ, ඇයි ඒ? හේතුව ඇහැ හරිම මත් කරවන සුළුයි. ලස්සන රූපයක් කියන්නේ මනස ඉක්මනින්ම ඇදලා ගන්න දෙයක්. ඒකේ පැටලෙන්න ලේසි. ඒක ඇත්ත. ඒ නිසා පටන් ගන්න කියන්නේ වඩාත්ම පහසුවෙන් අල්ල ගන්න පුරුවන් වඩාත්ම ප්‍රකට තැනෙන්. ඒකට තමයි යථාපාකටන් කියලායි කියන්නේ. ඒ තමයි කය. ආ ඒ කියන්නේ අලුතෙන් මොකක් හරි ඉගෙන ගන්න ඉද්දි වගේ ලේසිම තැනින් පටන් ගන්න ක්‍රමානුකූලව අමාරු තැනට යනවා වගේ දෙයක් හරියටම ආස්වාස ප්‍රශ්වාසය කියන්නේ නිරන්තරයෙන්ම අපිට දැනෙන දෙයක්. ඒක ඇහැට පේන රූපයක් තරම් මනස උමතු කරවන්නේ නැහැ. භාවනාව පටන් ගන්න එතනින්. හරිම සරලව. ඔව්. නාසය අග්‍රය, ඒ කියන්නේ අභ්‍යන්තර ආරම්භණය, ඒකට ඇතුල් වෙන හුළඟ ඒ කියන්නේ බාහිර ආරම්භනේ මේ දෙක ගැටෙනකොට දැනෙන ස්පර්ශය විතරක් දැනගැනීමෙන්. වෙන කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ කතාවක් නැහැ විනිශ්චයක් නැහැ ස්පර්ශය පමණයි. හරි එතනින් පටන් ගත්ත කියමු. ද මේ සංයෝජන කියන වචනය මේ දේශනා පුරාම නැවත නැවතක් එනවා. බැඳීමක්, ගැටයක්, නැත්තම් හිරවීමක් වගේ අදහසක්. මගේ හිතේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ බැඳීම තියෙන්නේ කොහෙද? ලස්සන රූපයක් දැක්කම මම ඒකට ඇලිලා යනවනම් ප්‍රශ්නේ තියන්නේ මගේ ඇහේද නැත්නම් අර ලස්සන රූපේද? ඔය ප්‍රශ්නේ තමයි මේ මුළු ක්‍රියාවලියේම හරය. මූලාශ්‍රවල කියලව ප්‍රශ්නේ ඇහේවත් රූපේවත් නෙවෙයි කියලා. එහෙමද? ඔව්. මේක පැහැදිලි කරන්න අපූර්ව උපමාවක් තියෙනවා. හිතන්න කළු ගවයෙකුයි සුදු ගවයෙකුයි ඉන්නවා. මේ දෙන්නව එකට බැඳලා තියෙන ලණුවකින්. හයි. දැන් අහනවා බැඳීම තියන්නේ කළු ගවයා තුලද? නෑ. සුදු ගවය තුලද ඒත් නෑ. ආ බැඳීම තින්නේ ලණුවේ. හරියටම බැඳීම තියන්නේ ඒ දෙන්නව සම්බන්ධ කරන ලණුවේ. අන්න ඒ ලණුව වගේ තමයි සංයෝජනය කියන්නේ. ඒක නම් නියම පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නේ මමවත් ලෝකයේවත් නෙමෙයි. ඒ දෙක ගැටෙන මොහොතේ ඇතිවෙන අදෘශ්‍යමාන සම්බන්ධය. ඔව්. එතකොට භාවනාව කියන්නේ අන්නේ ලණුව හැදෙන හැටි බඳින හැටි තත්ත්‍ය කාලීනව බලාගෙන ඉන්න එක. ඒකමයි. ඒක හේතුඵල ධමයක්. හේතුව තමයි ස්පර්ශය, ඵලය තමයි ඒ නිසා හටගන්නා බැඳීම. මේක තවත් පැහැදිලි කරන්න මූලාශ්‍රවල සිංහ ප්‍රතිපදාව සහ සුනක ප්‍රතිපදාව ගැන කතා කරනවා. ආ, ඒක නම් මම දැක්කා. ඒක එදිනදා ජීවිතයට ගොඩක්ම අදාළ කතාවක් වගේ. ඔව් ගොඩක්ම. ඒ මොකද්ද? දැන් බල්ලෙකුට ගලකින් ගැහුවොත් ඌ මොකද කරන්නේ? උදුවලා ගිහින් ගල හපනවා. ඔව්. ඌට කේන්ති යන්නේ ගලත් එක්ක. ක්ෂණිකව වේදනාව ගෙනාපු වස්තුව තුලම ඌ අතරමං වෙනවා. හැබැයි සිංහයෙකුට දඩයක්කාරයෙක් ඊතලයකින් විද්දොත් සිංහයා ඊතලය දිහා බල බල ඉන්නේ නැහැ. නෑ. ඌ බලන්ද ඊතලය ආවේ කොහෙන්ද කියලා. හරියටම. ඌ වහාම හැරිලා බලන්නේ ඊතලේ ආවේ කොයි පැත්තෙන්ද, දඩයක් කාර්යයා ඉන්නේ කොහෙද කියලා. ඌ ප්‍රශ්නේ මූලයේ හොයනවා. මට තේරෙනවා. අපි හැමෝම ගොඩක් වෙලාවට බල්ලෝ වගේ නේද? හ්ම්. කවුරු හරි බැනපු ගමන් අපි මේ වචන කිටම හිතේ තියාගෙන මිරිකි මිරිකි ඉන්නවා. ට්‍රැෆික් එකේදී කවුරු හරි ඉස්සර කරන් ගියොත් අපි ඒ කාර් එක්ක තරහ වෙනවා. අපි ගලේ එක්ක තමයි ගනුදෙනු කරන්නේ. හරියටම. යෝගාවචරයට කියන්නේ සිංහයා වගේ වෙන්න කියලා. ප්‍රසන්න සුවඳක් කාපු ගමන් ඒ සුවඳේම අතරමං නොවි කර්කශ ශබ්දයක් ඇහුණ ගමන් ඒ ශබ්දේම ගිලී නොයා. මේ ප්‍රතික්‍රියාව මගේ හිතේ ඇතිවෙන්න හේතු වුණු මූලික යාන්ත්‍රණය මොකක්ද කියලා හොයන්න. දඩයක්කාරයා හොයන්න. ඔව් දඩයක්කාරයව හොයන්න. හරි. ওই සිංහ ප්‍රතිපදාව කියන මූලධර්මය හරිම බලවත්. ඒතක පුරුදු කරන්නේ කොහොමද? ඒකට පුහුණු වෙන්න හොඳම තැනක් තිදිහට මූලාශ්‍රවල අපි හැමදාම කරන්න දියන් ගැන ලොකු වෙලාවක් වෙන් කළා තියෙනවා. ඒ තමයි ආහාර ගන්නිය. ඔව් මොකද ඒක තමයි හොඳම පුහුණු පිටිය. දවසට කීප සැරයක් අපි ඒක කරනවා ඒක සිහියෙන් කරන්නත් පුළුවන් සම්පූර්ණ අසිහියෙන් කරන්නත් පුළුවන්. මූලාශ්‍රවල රසගිද්ද කියලා தත්ත්වයක් ගැන අනතුරු අංගවනවා. ඒ කියන්නේ රසයට තියෙන ගිජුකම. මෙතනදි වැදගත් වෙන්නේ කන දේ නෙවෙයි කන ආකාරය. ආකාරය. ඔව්. රසය ගැනම උමුතු වෙච්ච රසේම හොය හොයා යන මනසට තමයි බුදුන් වහන්සේ ආමගන්ධ කියන වචනය පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අමු මස්වල දුගඳ වගේ කියලා. ඒකත් හරිම සැර රූපකයක්. ඉතින් මේ රසගිද්ද කියන තත්වෙන් මිදෙන්න සිංහයා වගේ වෙන්න ප්‍රායෝගිකව මොකද කරන්නේ? අද රෑ කෑම කද්දි කෙනෙක්ට මේක අත්හදා බලන්න ඕන නම් පියවරෙන් පියවර මොනවද කරන්න ඕන? ක්‍රමානුකූල පියවර දෙකක් තියෙනවා. පළවෙනි එක මානසිකයි දෙවෙනි එක ශාරීරිකයි. හරි. මානසික පියවරට කියන්නේ පච්චවෙක්කනා කියලා. ඒ කියන්නේ ආහාරය ගන්න කලින් මොහොතක් නතර වෙලා හිතින් මෙනෙහි කරනවා. මම මේ ආහාරය ගන්නේ සෙල්ලමටවත් ශරීරය ලස්සන කරන්නවත් තර කරන්නවත් නෙවෙයි මේ ශරීරය නඩත්තු කරන්න බඩගින්න නිවා ගන්න මේ Brahmachari ජීවිතේ පවත්වාගෙන යන්න විතරයි කියලා. මේකෙන් වෙන්නේ ආහාරයත් එක්ක තියෙන සම්බන්ධය වෙනස් කරන එක. ඒක විනෝද වස්තුවක් වෙනුවට ඉන්ධන වගේ දෙයක් බවට පත් කරනවා. ඒකම තමයි මානසික රාමුව වෙනස් කරනවා. ඊට පස්සේ ශාරීරික හික්මීම. ඔව් ඊළඟට එන්නේ ශාරීරික හික්මීම. ඒ තමයි බඩ සම්පූර්ණයෙන්ම පිරෙන්න කලින් තව බත් පිඩු හතරක් පහක් කෑවොත් බඩ පිරෙනවා කියලා දැනද්දී ආහාර ගැනීම නතර කරන එක. ඒක නම් ටිකක් අමාරුයි. අමාරුයි? ඒත් ඒ ඉතිරි ටිකෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා තමන්ටම මතක් කරගන්න එක තමයි පුහුණුව. මේකේ බලය කොච්චරද කියලා පෙන්වන්න මූලාශ්‍රවල අශෝක අධිරාජයාගේ කතාව කියනෝ. ආ. ඔව්. එතුමා දවසක් දන් දෙන වේලාවක දැක්කලු සමහර පූජකවරු හරිම ගිජු විදිහට කෑදරකමින් දන් වළඳනවා. ඒත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හරිම සංසුන්ව සිහියෙන් දන් වළඳනවා. මේ වෙනස දැකලායි එතුමාට බුදුදහම ගැන පැහැදීමක් ඇති වුණේ කියලා කියනවා. ඒ තරමට මේ සරල පිළිවෙත බලවත්. මට හිතනවා මෙතනින් තමයි කාරණා තවත් ගැඹුරට යන්නේ කියලා. හරි අපි කය කියන ලේසිම තැනින් පටන් ගත්තා. ආශ්වාසය දිහා බැලුවා, ආහාර කනකොට සිහිය පවත්වා ගත්තා. මේ සිහියෙන් බැලීම කොහොමද ප්‍රඥාවක් බවට පත්වෙන්නේ? හ්ම්. මූලාශ්‍රවල සටහන, ආකාර, ස්වභාව ලක්ෂණ වගේ ටිකක් තාක්ෂණික වචන පාවිච්චි කරලා නුවණ වැඩෙන හැටි පියවරෙන් පියවර විස්තර කරනවා. ඒක ටිකක් පැටලිලි සහගතයි වගේ. ඒක අධිවේගී කැමරාවකින් දර්ශනයක් රූගත කරනවා වගේ හිතන්න. අපි ඒක පියවරෙන් පියවර කඩමු. හරි. පළවෙනි පියවර තමයි සටහන. මේක හරියට කැමරාවේ පළවෙනිම ෆ්‍රේම් එක වගේ. කිසිම සැකසීමක් කතාවක් නැති අමුදත්තය. raw data. ඔව්. ආශ්වාසයේ නාසය වැදෙනකොට දැනෙන ස්පර්ශය විතරයි. ඒකද ස්පර්ශයේ කෙලවත් නමක් දෙන්නේ නැහැ. ඒ දැනීම විතරයි. හරි. ඒ කියන්නේ නිකම්ම raw data එක. ඒකතරතුරු පික්සල් එකක් වගේ. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟ පියවර තමයි ආකාරය. ඒ කියන්නේ අර කැමරාවේ ඊළඟ රාමු කීපය ප්ලේ කරනවා වගේ එතකොට පේනවා අර පළවෙනි ස්පර්ශය ස්ථාවර දෙයක් නෙවෙයි කියලා. ඒක පටන් ගන්නවා, ඒකේ තදගතිය වෙනස් වෙනවා, ඒක අවසන් වෙනවා. ආ. ඒ කියන්නේ ඒ අත්දැකීමේ හැසිරෙන විදිහ දකින්නවා. වෙනස් වීමේ ක්‍රියාවලිය දකින්නවා. ඒ කියන්නේ එක ස්නැප්ෂොට් එකක ඉඳන් පොඩි මයික්‍රෝ වීඩියෝ ක්ලිප් එකක් බලනවා වගේ. හරියටම. පළවෙනි එකේදී ස්පර්ශයක් තියෙනවා. දෙවෙනි එකේදී ස්පර්ශය වෙනස් වෙනවා කියලා දකිනවා. එතකොට තුන්වෙනි එක ස්වභාව ලක්ෂණ. ඔව්. දැන් ඔය අර වගේ මයික්‍රෝ වීඩියෝ ක්ලිප්ස් 100 ගාණක් බැලුවට පස්සේ ඔයාට මේ හැම එකකම යටින් දිවෙන පොදු භෞතික නීතිය පේන්න ගන්නවා. ඒ තමයි ස්වභාව ලක්ෂණ. හ්ම්. ඔයාට පේනවා ආ මේ දරන චලනය කියන්නේ වායෝ ධාතුව. මේ දරන උෂ්ණත්වය කියන්නේ තේජෝ ධාතුව. මේ තෙරපීම කියන්නේ පඨවි ධාතුව කියලා. ඔය අත්දැකීමෙන් එහාට ගිහින් ඒක හැදිලා තියෙන මූලික මූලධර්ම දකින්නවා. ප්‍රඥාව දක්වා යන ගමනක්. ඒ පැහැදිලි කිරීම නම් ගොඩක් වටිනවා. අපි මෙතෙක් කතා කළේ කය, දිව වගේ ඉන්ද්‍රියන් ගැන. නමුත් මේ හැම දෙම පාලනය කරන හැම දෙයකම වඩා සංකීර්ණ තැනක් තියෙනව නේද? ඒ තමයි 6 වෙනි ආයතනයේ මනස. මූලාශ්‍ර වලට මනස හඳුන්වන්නේ හරිම අපූර්ව විදිහට. යථාර්ථයේ කියන සුදු කැන්වසයට තමම් කැමති පාට ගාන මායාකාරයක් විදිහට. ඒක තමයි මේ ගමනේ තියෙන වැතකත්ම සහ අමාරුම කොටස. අනිත් ඉන්ද්‍රියන් පහට එන්නේ පිරිසුදු දත්ත. ඇහැට එන්නේ ආලෝකය, කනට එන්නේ කම්පනය, ඒත් මනස කරන්නේ ඒ පිරිසුදු දත්ත අරගෙන ඒකට තමන්ගේ දේවල් එකතු කරන එක. ආ. මේකටත් මූලාශ්‍රය තියෙන නියම උපමාවක්. ආහාර දිරවීමේ ක්‍රියාවලිය. අපි කොච්චර පිරිසිදු සුවඳවත් ආහාර ගත්තත් ශරීරයෙන් පිටවෙන අපද්‍රව්‍ය දුගඳයි. හරි. අයි. මොකද ශරීරය ඇතුළේදී ඒකට විශේෂ එකතු වෙනවා. මනසත් කරන්නේ ඒකමයි. මනසත් කරන්නේ ඒකමයි. ආම ඒකට තමන්ගේ දේවල් එකතු කරනවා. මතකයන්, විනිශ්චයන්, මේක හොඳයි මට මේක ඕන, මේක නරකයි මට මේක එපා. ඔව් අනාගතය ගැන බිය අන්තිමට අපි අත්විඳින්නේ ඇත්තතම සිද්ධ වුණු දේ නෙවෙයි මනස විසින් නිර්මාණය කරපු කොත්තු රොටියක්. කොත්තු රොටියක්. ඔව් මූලාශ්‍රයේ තියෙන වචනෙම කිව්වොත් යථාර්ථයයි අපේ මතකයි ආශාවනුයි ඔක්කොම එකට කලවම් කරලා හදපු දෙයක්. එතකොට මේකෙන් කියවෙන්නේ මොකද්ද? මගේ හිත නිරන්තරයෙන්ම යථාර්ථේ විකෘති කරනවා නම් මට කරන්න දෙයක් නෑ වගේ නේද ඒක ඇහුවම හිතෙන්නේ. ඒක නවත්වන්න බැරි දෙයක් වගේ. අරමුණ ඒක නැවත්වීම නෙවෙයි. මූලාශ්‍රය ගැන හරිම පැහැදිලි. ඒ ක්‍රියාවලිය නවත්වන්න බෑ. ඒක මනසේ ස්වභාවය. හරි. නමුත් මිනිස්සාට විතරක් තියෙන සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ තමයි ඒ ක්‍රියාවලිය සිදු වෙමින් පවතින විටම ඒ බව දැනගැනීමේ හැකියාව. අර මායාකාරියාව වැඩ කරද්දීම අතටම අල්ල ගන්නවා වගේ. හරියටම. ආ දැන් මගේ හිත මේකට පාට එකතු කරනවා. මේකයි ඇත්තටම සිද්ධ වුනේ. මේ ටික මගේ හිතින් දාපු දේවල් කියලා මොහොතින් මොහොත දැනුවත්ව ඉන්න එක. අන්න ඒ දැනුවත්කම තමයි නිදහසේ ආරම්භය. ඔව්. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට උකා ගන්න පුළුවන් ප්‍රධානම අදහස වෙන්නේ නිදහස ලැබෙන්නේ පිටත ලෝකේ වෙනස් කිරීමෙන්වත් වඩා හොඳ අත්දැකීම් හොයාගෙන යාමෙන්වත් නෙමෙයි. හ්ම් ඒ වෙනුවට අපේ අත්දැකීම් ලැබීමේ ක්‍රියාවලියත් එක්ක අපිට තියෙන සම්බන්ධතාවය වෙනස් කිරීමෙන් කියන එක. චිත්‍රපටියේ චරිතයක් වෙලා දුක් විඳිනව වෙනුවට ප්‍රොජෙක්ටර් රූම් එකට ගිහින් චිත්‍රපටිය හැදෙන හැටි තිරිය ප්‍රක්ෂේපණය වෙන හැටි දැස බලාගෙන ඉන්නෝ වගේ දෙයක්. හරියටම. ඒ වගේම මේ මාවත අద్භූත දෙයක් නෙවෙයි ඒක හරිම ක්‍රමානුකූලයි ප්‍රායෝගිකයි. ඒක තමයි වැදගත්ම දේ. ඔව්. අපි කම්පියුටර් තිරයක් දිහා බලන මොහොතේ ඉඳන් ආහාර වේලක රස බලන මොහොත දක්වා හැම ක්‍රියාවකදීම මේක පුහුණු කරන්න පුළුවන්. ඒක තමයි මේ දේශනාවල තියෙන වටිනාකම. මේ කතාබහ අපිව ගැඹුරු සිතුවිල්ලකට යොමු කරනවා. මූලාශ්‍රයේ එක තැනක කියවෙනවා අවිද්‍යාව කියන්නේ අපි ලැජ්ජා වෙන්න ඕනේ පෞද්ගලික දුර්වලකමක් නෙවෙයි ඒක හැමෝගෙම හිතේ සිද්ධ වෙල විශ්වීය ක්‍රියාවලියක් කියලා. ඊටත් වඩා ගැඹුරු දෙයක් කියනවා විමුක්තියක් ලබන්න නම් මුලින්ම අවිද්‍යාව පැවතිය යුතුයමයි කියලා. ඒක ඇත්ත. එහෙමනම් අපිට දැනෙන හැම ව්‍යාකූල මොහොතක්ම හැම බැඳීමක්ම හැම ගැටීමක්ම අපි ලබන පරාජයක් විදිහට නොසලකා ප්‍රඥාව ලබා ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටිකම අපිට ලැබෙන අවස්ථාවක් විදිහට දකින්න බැරිද? සමහර විට අවශ්‍ය වෙන්නේ ඒ දේවල් දිහා වෙනස් විදිහට බලන්න ඉගෙන ගන්න එක විතරක් නම්. ඔව්. සතිපට්ඨාන සූත්‍රය ගැන අපි කරගෙන යන ගැඹුරු සාකච්ඡාවේ අද අපි තවත් පියවරම් ඉස්සරහට යනවා. ඔව්. අද කතා කරන්න යන්නේ විශේෂයෙන්ම ධම්මානුපස්සනාවේ එන ආයතන ගැන. ඒ කියන්නේ අපේ ඇහ, කන, නාසය වගේ ඉන්ද්‍රියන් 6 ගැන. මේවා අපි ලෝකයේ දකින ජනේල විතරක් නෙවෙයි කියලා තමයි අපේ මූලාශ්‍රවල කියවෙන්නේ. ඔව්, ඇත්තටම අපේ අරමුණ වෙන්නේ මේ ජනේල 6. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. හ්ම්. අපි අත්විඳින ලෝකය හදන හැටි විතරක් නෙවෙයි අපිව දුකටපත් කරන බැඳීම් ඒ කියන්නේ සංයෝජන හදන හැටිත් පැහැදිලි කරන්න. ඔව්. ඉදෙම් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට උනත් මේ සංකීර්ණ දේවල් එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් ප්‍රායෝගික පාරක් ගැනයි අපි අද කතා කරන්නේ. එහෙනම් අපි කෙලින්ම යමු ලෝකම සංකල්පෙට. මූලාශවල කියනවා අභ්‍යන්තර ආයතන හයක්, ඒ කියන්නේ අපේ ඇහ වගේ දේවල්. ඔව්. සහ බාහිර ආයතන හයක්, ඒ කියන්නේ ලස්සන රූපයක් වගේ දේවල් ගැන. මේ දෙක හම්බ වුණා මොකද වෙන්නේ කියන එක තමයි කතාවේ හරය නේද? හරියටම. මෙතන තමයි මුළු ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ. ඇහැයි රූපේ එකතු වුණාම කනයි ශබ්දයයි එකතු වුණාම සංයෝජනයක් එහෙමත් නැත්නම් බැඳීමක් හටගන්නවා. බැඳීමක්. මූලාශ්‍රවල මේකට පාවිච්චි කරන උපමාව හරීම ප්‍රබලයි. කළු ගොනුකුයි සුදු ගොනුකුයි එකම ලණුවකින් බැඳලා තිනවා කියලා හිතන්න. හරි. මෙතන ප්‍රශ්නේ කළු ගොරාගේවත් සුදු ගොනාගේවත් නෙවෙයි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒ දෙන්නව බැඳලා තියෙන ලණුවේ. ආ ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇහෙවත් අපි දකින ලස්සන දේකවත් නෙවෙයි. නෙවෙයි. ඒ දෙක හම්බෝනාම අපේ හිතේ ඇති වෙන කැමැති හරි අකමැති හරි කියන බැඳීමයි. ඒකනම් ලොකු ඉදිරි පියවරක් වගේ හිතන විදිය. ඒක තමයි. සංයෝජනේ තියෙන්නේ ඇහෙවත් රූපේවත් නෙවෙයි. ඒ දෙකේ සම්බන්ධය නිසා හටගන තණ්හාව රාගය කියන බැඳීමයි. මේක කොච්චර වේගෙන් වෙනවද කියනවනම් අපි ඒක දකින්නේවත් නැහැ. මූලාශ්‍රවල මේකට තවත් හොඳ වචනයක් තියෙනවා. සාමාන්‍ය මනස කොත්තු රොටියක් වගේලු. කොත්තු රොටියක්. ඒ මොකද ඒ? කොත්තු රොටි එක තියේ කැරට් කෑල්ල, ලීක්ස් කෑල්ල, රොටි කෑල්ල වෙන වෙනම අඳුනගන්න බෑනේ. බෑ. ඔක්කොම කලවම් වෙලා ඕ ඔක්කොම එකට කලවම් වෙලානේ තින්නේ. ඒ වගේ අපේ අත්දැකීම ඇතුලේ තියෙන ඇහැ, රූපය, ඒක නිසා ඇතිවෙන දැනීම, ඒකට දෙන ප්‍රතිචාරය මේ ඔක්කොම එක ගුලියක් විදියටයි අපි අත්විඳින්නේ. හරි. භාවනාව කියන්නේ අන්නේ කොත්තුවේ තීර දේවල් වෙන වෙනම අඳුරගන්න ඉගෙන ගන්න එකට. හරි. ඒක නියම පැහැදිලි කිරීමක්. එහෙනම් අපි මේ ඉන්ද්‍රියන්ගේ ගමන පටන් ගමු. අපිව වැඩියෙන්ම පාලනය කරන බලවත්ම ඉන්ද්‍රියෙන් පටන් ගමුද? ඇහ, චක්කායතනය, අපි කොච්චර දෘශ්‍ය දේවල් වලට බැඳිලා ඉන්නවද? ඇහැ තමයි වේගවත්ම සහ ප්‍රබලව දොරටුව. අපි තත්පරයකට දකින දේවල් ප්‍රමාණය අති විශාලයි. ඔව්. ඒ නිසාම මේ සංයෝජන ලණුව ගැට ගැහෙනවා අපි දන්නේත් නැතුව. ලස්සන දෙයක් දැක්ක ගමන් කැමති කියන ලණුව ගැට ගහනවා. අවලස්සන දෙයක් දැක්ක ගමන් අකමැති කියන ලණුව ගැට ගහනවා. හරිම වේගවත්. ඔව් මේක කොච්චර වේගවත්ද කියනවනම් මේක අල්ලගන්න එක තමයි අමාරුම දේ. ඒ නිසයි මුලාශ්‍රවල කියන්නේ ආනාපාන සතිය වගේ ටිකක් පැහැදිලි ටිකක් ප්‍රකට අරමුණකින් පටන් ගන්න කියලා. එතකොට ඇහැ සම්බන්ධයෙන් තියෙන ප්‍රායෝගික උපදෙස් මොකක්ද? අපි ඇස් වහගෙන ඉන්න ඕනද? අද කාලේ හැමතැනම තියෙන තිර වෙළඳ දැනීම එක ඒක කරන්න පුරුවන් දෙයක් නෙවෙයිනේ. කොහෙත්ම නෑ. උපදෙස ඇස් වහගන්න එක නෙවෙයි, දැකීම කියන ක්‍රියාවලියම දකින්න කියන එකයි. ආ. ලස්සන මලක් දිහා බලනකොට මල ලස්සනයි කියලා හිත ඇතුලේ කතාවක් හැදෙනවා. ඒ කතාවට අහු නැතුව දැකීමක් සිද්ධ වෙනවා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්ද? ඇසත් මලත් නිසා දැකීමක් හටගත්තා. ඒක ඉච්ඡාරයි. ඒක මගේ කරගන්නේ නැතු ඉන්න පුළුවන්ද කියන එකයි අභියෝගය. හරි. දැකීමෙන් ශ්‍රවණයට යමු. කන එහෙමත් නැත්නම් සෝත ආයතනය සමහර වෙලාවට වචල රූපවලටත් වඩා බලවත්. ඒක ඇත්ත. කෙනෙක් කියන එක හොඳ වචනයකින් දවසම සතුටු වෙන්නත්, එක නරක වචනයකින් දවසම කඩාගෙන වැටෙන්නත් පුළුවන්. ඇත්ත. මූලාශ්‍රවල ඒකට කියන්නේ අයෝනිසෝමනසිකාරය කියලා. ඒ කියන්නේ නුවණින් තොරව කටයුතු කිරීම. ඔව්. ශබ්දයක් ඇහුණ ගමන් අපි ඒකේ පැටලෙනවා. ඒක නිකම්ම ශබ්දයක් නෙවෙයි ඒක මට කරපු ප්‍රශංසාවක් හරි මට කරපු අපහාසයක් හරි වෙනවා. අපි ඒක පෞද්ගලිකව ගන්නවා. ඔව් අපි ඒකෙන් මම කියන හැඟීම පෝෂණය කරගන්නවා. කැමති හෝ අකමැති කියන ස්වයංක්‍රීය ප්‍රතිචාරයට හසු නොවි ඉන්න එකයි මෙතනදී වැදගත්. එතකොට නොවනින් ගැටීතු කරනවා කියන්නේ මොකද්ද? කවුරු හරි බණිනකොට ඒක ගණන් ගන්නේ නැතු ඉන්න එකද? ඒකටත් වඩා ගැඹුරු දෙයක්. ශබ්දය කියන්නේ හේතුඵල දහමක් කියලා දකින්න එක. මූලාශ්වල තියෙනවා බෙරේට ගැහුවම ශබ්ද එනවා වගේ හේතුව නිසා ශබ්දය හටගන්නවා කියලා. ඒ ශබ්දය බෙරේ ඇතුලේවත් බෙර ගහන කෝටුවේවත් ගහන කෙනාගේ අතේවත් නැවෙයිනේ තියෙන්නේ. ඒක ඇත්ත. ඒක හේතුව නිසා හටගෙන නැති වෙලා යන දෙයක්. අන්න ඒ විදිහට අපිට ඇහෙන වචනත් හේතුව නිසා හටගෙන නැති වෙලා යන දෙයක් විදිහට දකින්න පුළුවන් අර සංයෝජන ලනුව ටිකක් බුරුල් වෙනවා. මට මූලාශ්‍රවල තිබුණු ඊළඟ උපමාව නම් හරිම සිත් ගන්නසුළුයි. නාසය එමත් නැත්නම් ගානායතනය ගැන කතා කරදීන සිංහ ප්‍රතිපදාව සහ බල්ලෙකුගේ ප්‍රතිපදාව. මේකෙන් මොකක්ද අදහස් වෙන්නේ? මේක හරිම ප්‍රායෝගික උපමාවක්. බල්ලෙකුට ගලකින් ගැහුවොත් ඌ මොකද කරන්නේ? ගල හපන්න දුවනවා. ඔව්. ඌ දෝලගෙන් ගල හපනවා. ගලත් එක්ක තරහ යනවා. ඌට වෙලාවක් නැහැ ගල ගැහුවේ කවුද කියලා හොයන්න. හරි. හැබැයි සිංහෙකුට ඊතලයක් වැදුනොත් ඌ ඊතලේ දිහා බලනවා. ඒක ආපු දිශාව හොයනවා. ආ හේතුව හොයනවා. ඔව් ඊතලේ විදපු දඩයක්කාරයව හොයාගෙන ගිහින් පහර දෙනවා. ඒ කියන්නේ බල්ලා වගේ ප්‍රතික්‍රියා කරන එක තමයි අපේ ඩීෆෝල්ට් සෙටින් එක වගේ නේද? හරියටම. තරහ ගියාම බනින එක, සතුටු හිතුනම එක පස්සෙම දුවන එක, සිංහයෙක් වගේ මොහොතක් නවතින්න සෑහෙන්න පුහුණුවක් ඕන ඇති. හරියටම. භාවනාවේදීත් වෙන්නේ ඒකමයි. බල්ලා වගේ කෙනා සුවඳක් ආවම ඒකට කැමති වෙනවා. දුගඳක් ආවම ඒකට අකමැති වෙනවා. ඒ සංවේදනය තුලම පැටලෙනවා. හ්ම්. හැබැයි සිංහයා වගේ යෝගාවචරයා ඒ සංවේදනයේද හේතුව හොයනවා. නාසයත් ගඳත් නිසා මේ අත්දැකීම ඇති විනා කියලා ඒ ක්‍රියාවලිය දකිනවා. එතකොට ඌ ගඳේ පැටලෙන්නේ නැහැ. ඌ ක්‍රියාවලිය දකිනවා. ඔව්. ඊළඟ ඉන්ද්‍රිය දිව. જીවහයතනය. මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට මේක විශේෂයෙන්ම අදාළ වෙයි. ආහාර ගැනීම කියන දේ අපේ ජීවිතයේ ලොකු කොටසක්නේ. ඔව්, ඊටාම අදාළයි. හැබැයි රස විඳීම කියන්නේ ජීවිතයේ සතුටක් නේද? මේ විදිහට සිහියෙන් කැම ගන්න ගියොත් කැමේ තියෙන සතුට නැති වෙලා ඒක යාන්ත්‍රික ක්‍රියාවක් වෙන්නේ නැද්ද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් අය හිතන්නේ එහෙමයි. හැබැයි මූලාශ්‍රවල කියන්නේ රස විඳින්න එපා කියලා නෙවෙයි. ආ. රසයට ගිජු වෙන්න එපා කියලායි ඒකට කියන්නේ. ඒකට කියන රස ගිද්ද බව කියලා. මෙතන ප්‍රශ්නේ තියන්නේ කන දේ ගැන නෙවෙයි කන විදිහ ගැන. කන විදිහ ගැන. මූලාශ්‍ර පැහැදිලිවම කියනවා ආමගන්ධය කියන්නේ මස් මාළු කන එක නෙවෙයි රසෙන් කුල්මත් වෙලා මත් වෙලා සිහිය නැතුව ආහාර ගන්න එකයි කියලා. ඒක සාමාන්‍ය එළවලු බතක් කාලත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ආහාර වර්ගය ගැන නීතියක් නෙවෙයි මානසික තත්වයක් ගැන කතාවක්. ඔව්. මූලාශ්‍රවල අශෝක රජතුමා ගැන කියවෙන කතාවෙන් ඒක තවත් පැහැදිලි වෙනවා. එතුම පැහැදිලා තියෙන්නේ හාමුදුරුවරු වළඳපු දේ ගැන නෙවෙයි, ඒ වළඳන වෙලාවේ තිබුණු ඉන්ද්‍රිය සංවරය, ඒ සිහිය ගැන. ඔව් ඒක තමයි ප්‍රධානම පාඩම. ආහාර ගැනීම කියන දේ ගැඹුරු සිහියක් පුහුණු කරන අභ්‍යාසයක් කරගන්න පුරුවන්. මූලාශ්‍රවල හරීම නිශ්චිත උපදෙසක් තියෙනවා. බඩ පිරෙන්න කටවල් හතරක් හෝ පහක් තියෙද්දි ආහාර ගැනීම නවත්තන්න කියලා. ඒකනම් ප්‍රායෝගික දෙයක්. ඔව්. මේක පොඩි දෙයක් වගේ පෙනුනට ඒක ආත්ම දමනය සහ සිහිය ගැන කරන බලවත් අභ්‍යාසයක්. ඒකෙන් අපි රසයට තියෙන ගිජුකම පාලනය කරන්න ඉගෙන ගන්නවා. හරි. එනම් අපි ශරීරයට යමු. කායායතනය. ඇස, කන, නාසය, දිව කියන දොරටු හතරටම වඩා ශරීරේ වෙනස් වෙන්නේ කොහොමද? විශේෂත්වය තමයි අනෙක් ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංවේදන මුලින් උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැත රූපයක් ගැටුනම ඒක සැපවත් දුකවත් නැටි මැදහත් හැඟීමක් වෙන්න පුරුවන්. හරි. හැබැයි ශරීරයට දැනෙන දේවල් ඒ කියන්නේ ස්පර්ශය ෂණිකවම සැප හෝ දුක විදිහට අපිට දැනෙන්නේ. ආව් වේදනාවක් වගේ දෙයක්. ඕ සීතලක් උණුසුමක් වේදනාවක් සනීපයක් මේවා හරිම ප්‍රබලයි. ඒ නිසාම තමයි භාවනා කරන කෙනෙකුට නිරීක්ෂණය කරන්නත් පැහැදිලි. හුස්ම වගේ දේවල්. ඔව් හුස්ම නාසයේ වැදෙන එක, බඩ පිම්බෙනව හැකිලෙනවා දැනෙන එක මේ හැමදේම ශරීර සංවේදන. මේ කාරණේ පැහැදිලි කරන්න මූලාශ්‍රවල තිබුණු සුසීම කියන අහමඳුරන්ගේ කතාව මට හරිම රසවත් හිතුණා. එයා ඇවිත් තියෙන්නේ නිකම් මැජික් එකක් හොරකම් කරන්න වගේ නේද? ඔව් ඔව්. අද කාලේ අපි ලයිෆ් හැක්ස් හොයනවා වගේ. එක හොඳ සමාන කිරීමක්. සුසීම කියන පිරිවැජියා පැවිදි වෙන්නේ රහත් වෙන්න පාවිච්චි කරන මැජික් මන්ත්‍රය හොරකම් කරගෙන ගිහින් එයාගේ ගුරුවරුන්ට දෙන්න. හරි. ඉතින් එයා රහතන් වහන්සේලාගෙන් අහනවා ඔබ වහන්සේලා මේ தത്വෙට ආවේ මොන වගේ බලයකින්ද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර හරිව ගැඹුරුයි. උන්වහන්සේ කියනවා මැජික් එකක් නැහැ ක්‍රියාවලියක් තියෙන්නේ කියලා. ඒ ක්‍රියාවලිය මොකක්ද? උන්වහන්සේ පැහැදිලි කරනවා පළමුවියෙන් ධර්මයේ පැවැත්ම පිළිබඳ ඥානය, ඒ කියන ධම්මඨිති ඥානය ඇති වෙනවා. පසුව නිවන පිළිබඳ ඥානය, නිබ්බාණේ ඥානය ඇති වෙනවා කියලා. හරි. ඒකේ තේරුම. ඒ කියන්නේ රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි කියලා මේ ශාරීරිය ඇතුලේ සිද්ධ වෙන දේවල් වල යථා ස්වභාවය දැක්කට පස්සේ නිවන අවබෝධ වෙන්නේ. ඒක බලයක් හොරකම් කිරීමක් නෙවෙයි යථාර්ථය දැකීමක්. දැන් අපි එනව අවසාන සහ සමාරයට සංකීර්ණම දොරටුවට. මනසට මන ආයතනය. ඔව්. මූලාශ්‍රවල මේක හඳුන්වන්නේ වේශ නිරූපණාගාරය එමත් නැත්නම් මේකප් රූම් කිල්ලයි. ඒක නම් හරිම බලවත් උපමාවක්. ඒක නියමයි නේද? මොකද ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියන් කරන්නේ අමුදත්ත ගේන එක විතරයි. හරි. හැබැයි මේ අමුදත්ත වලට කතාවක් හදන්නේ, ලේබල් ගහන්නේ, පාට තවරන්නේ, ඇඳුම් අඳවන්නේ මනස. අන්න ඒකයි වේශ නිරූපණාගාරය කියන්නේ. අපි යථාර්ථය කෙලින්ම අත්විඳින්නේ නැහැ. අපි අත්විඳින්නේ මනස හදපු වේශ නිරූපණය කරපු පිටපතක්. ඒ කියන්නේ අපි ඇත්තටම ලෝකේ අත්විඳිනව නෙවෙයි අපේ මනස අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් බලනෝ වගේ දෙයක්. එදිනදා ජීවිතේදී අපි කොච්චර දුරට මේ වේශ නිරූපණයට රැවටෙනව ඇත්ත? ඒක තේරුම් ගන්න තවත් හොඳ උපමාවක් තියෙන මූලාශ්‍රවල. අපි කොච්චර පිරිසිදු, සුවඳවත්, රසවත් ආහාර කෑවත් ශරීරෙන් පිටවෙන්නේ අපිරිසිදු දුර්ගන්ධ දෙයක්. ඔව්. ඒයි. ශරීරය තමන්ගේ අපද්‍රව්‍ය එකට එකතු කරන නිසා. මනසත් තියෙන හැම සංවේදනයකටම කරන්නේ ඒ ටිකම තමයි. ආ, ඒ කියන්නේ එන අරමුණට තමන්ගේ දේවල් එකතු කරනවා. ඔව්. එන අරමුණට තමන්ගේ පරණ මතක, සංඥා, සංකාර, ආශ්‍රෝ ඔක්කොම එකතු කරලා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් බවට පත් කරලා තමයි අපිට දෙන්නේ. හරි මේක ටිකක් සංකීර්ණයි වගේ. එහෙනම් මේ දේවල් අහගෙන ඉන කෙනෙකුට තියෙන ප්‍රායෝගික මාර්ගය මොකද්ද? අර කොත්තු රොටිය වෙන් කරලා බලන්න. මේ වේශ නිරූපණය අඳුනගන්න පියවරෙන් පියවර ක්‍රමයක් තියෙනවද? ඔව්. මූලාශ්‍රවල පැහැදිලි ක්‍රමානුකූල නිරීක්ෂණ ක්‍රියාවලියක් පෙන්වා දෙනවා. ඒක පියවර තුනකින් යුක්තයි. හරි. මේක අමු ස්වභාවය විතරක් දැනගන්න එක. හුස්මක් නාසයේ වැදුනා. වැදීමක් තියෙනවා. එච්චරයි. කතාවක් නෑ. සටහනක් විතරයි. ඉගෙනේ කිසිම විනිශ්චයක් නැතුව අමු දත්තය විතරක් බාර ගන්නවා වගේ. හරියටම. ඊළඟ පියවර තමයි ආකාරය දකින්න එක. ආකාරය. ඒ කියන්නේ අර සටහන මොහොතින් මොහොත වෙනස් වෙන හැටි දකින්න එක. හුස්ම එක දිගට එකම විදිහට තියෙන්නේ නෑනේ. නෑ ඒක වෙනස් වෙනවා. ඔව් ඒක දිගයි කොටයි රළුයි සියුම්. ඒක ස්ථිර නෑ. ඒකේ හැඩය, විලාසය, ආකාරය වෙනස් වෙනවා කියන එක දකිනවා. ඒකලි ඝන දෙයක් විදිහට දකින්න දෙයක් ඇවිලි නිවි යන ක්‍රියාවලියක් විදිහට දැකීමක්. තුන්වෙනි පියවර මොකක්ද? තුන්වෙනි සහ ගැඹුරුම පියවර තමයි ස්වභාව ලක්ෂණ. එහි නියම ස්වභාවය දැකීම. උදාහරණයක් විදිහට හුස්ම කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක චලනය, ඒ කියන්නේ වායෝ ධාතුව, සිසිලස හෝ උණුසුම ඒ කියන්නේ තේජෝ ධාතුව විතරයි. ඒක මගේ හුස්ම නෙවෙයි. ආ. ඒක ස්වභාවික පුද්ගවෙක්ගෙන් තොර ක්‍රියාවලියක්. අන්න එතනදි තමයි මම සහ මගේ කියන බැඳීම ගැලවිලා යන්නේ. ඉතින් අපි අද කතා කරපු මේ හැම දෙයකම තේරුම මොකක්ද? අපි අපේ ඉන්ද්‍රිය හය හරහා ලොකු ගමනක් ගියා. ඒවා ලෝකය දකින්න ජනේලා විතරක් නෙවෙයි. නෙවෙයි. අපේ යථාර්ථය ගොඩනැගෙන සහ අපේ බැඳීම් නිර්මාණය වන වැඩපළවල් කියලා දැක්කා. මෙහි කේන්ද්‍රීය අදහස තමයි නිදහස ලැබෙන්නේ. පිටට ලෝකය වෙනස් කිරීමෙන් නෙවෙයි අපි ඒ දේවල් අභ්‍යන්තරයෙන් දකින විදිහ වෙනස් කිරීමෙන් කියන එක. නාට්‍යයේ චරිතයක් වෙලා ඒ චරිතයත් එක්ක අඬාගෙන hinaව වී හිරමෙනව වෙනුවට ඒ නාට්‍යයේ දිගහැරෙන හැටි, ඒ චරිතයේ හැසිරෙන හැටි සිහියෙන් බලා ඉන්න ප්‍රේක්ෂකයෙක් බවට පත්වීම වගේ. අපේ ශ්‍රාවකයාට හිතන්නට දෙයක් ඉතිරි කරමින් මුලශ්‍රවල කියවෙනවා භවනා කරන කෙනෙක් හිත නිශ්ශබ්ද කරනකොට බාහිර අරමුණු නැති වෙනකොට සමහර වෙලාවට ඉන්ද්‍රියන් Taman ගේම අරමුණු නිර්මාණය කරන්න පටන් ගන්නවා කියලා. ඔව්. දර්ශන පේනවා, ශබ්ද ඇහෙනවා වගේ මේක හිතන්නට හරිම වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා. පිටතින් කිසිම දෙයක් නැටුවත් අපේ ඉන්ද්‍රියන්ට අත්දැකීම් නිර්මාණය කරන්න පුළුවන් නම් අපේ එදිනෙදා සංජානනයේ විශ්වාසනීයත්වය ගැන එකෙන් කියවෙන්නේ මොකක්ද? අපි දිනපතා අත්විඳින දේවල් වලින් කොපමණ ප්‍රමාණයක් ඇත්ත යථාර්ථයද? කොපමණ ප්‍රමාණයක් අර වේශ නිරූපණාගාරයේදී අපේම මනස විසින් එකතු කරන ලද නිර්මාණයක්? ආව්. අද අපි කතා කරන්න යන්නේ සතිපට්ඨාන සූත්‍රයේන ධම්මානුපස්සනාවේ හරිම වැදගත් කොටසක් වෙන ආයතන පබ්බය. සරලවම කිව්වොත් අපි ලෝකයේ අත්විඳින ප්‍රධාන දොරටු 6. ඇස, කන, නාසය, දිව, කය, මනස ඒවා ගැන. ඒ වගේම ඒ දොරටු හරහා අපි කොහොමද මේ ලෝකයේ පැටලෙන්නේ, බැඳෙන්නේ කියන එක ගැන. ඔව් මේක හරිම ප්‍රායෝගික ඉගැන්වීමක්. මොකද මේක කතා කරන්නේ අපි හැමෝම හැම තත්පරයකම පාවිච්චි කරන දෙයක් ගැන. අපේ ඉන්ද්‍රියන්. ඉතින් සාමාන්‍යයෙන් අපිව බැඳියුම් වලට ඇදලා දාන මේ දොරටු ටික ප්‍රඥාවේ දොරටු බවට පත් කරගන්නේ කොහොමද කියන එක තමයි මෙතන විග්‍රහ වෙන්නේ. අපි මූලාශ්‍ර වෙන්නේ මේ විෂය භාවනා කරන යෝගාවචරයෙකුට ගැළපෙන විදිහට ඒත් එක්කම නූතන ජීවිතයටත් අදාළ වෙන විදිහට විස්තර කරන ධර්මදේශනා මාලාවක්. අපේ අරමුණ තමයි කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ ගැඹුරු ඉගැන්වීම් Tamange ඉදිනදා ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න පුරුවන් පැහැදිලි මාර්ගෝපදේශයක් ගොඩනගා ගැනීම. අපි එහෙනම් මේකේ ගැඹුරටම යමු. මුලින්ම පටන් ගමු බලවත්ම ඉන්ද්‍රියකින් ඇසින්. මූලාශ්‍රවල මුලින්ම අවධානය යොමු කරන්නේ ඇසට. එහි කියවෙනවා ඇසත් දත යුතුයි රූපයත් දත යුතුයි ඒ දෙක නිසා හටගන්නා සංයෝජනයත් දත යුතුයි කියලා. මේ සංයෝජනය කියන වචනය හරිම වැඩගත් වගේ. ඒකෙන් හරියටම අදහස් වෙන්නේ මොකද්ද? සංයෝජනය කියන්නේ බැඳීම, ගැටය නැත්තම් කෙලස් කියන එක. වැදගත්ම දේ තමයි මේක තේරුම් ගැනීම. මේ බැඳීම තියෙන්නේ ඇසේවත් එළියේ තියෙන රූපයවත් නෙවෙයි. හරි. ඒ දෙක හමුවීම නිසා අපේ හිත ඇතුලේ ඇතිවෙන ප්‍රතික්‍රියාවේ මූලාශ්‍රයේ තියෙන හරිම අපූර්ව උපමාවක් මේක පැහැදිලි කරන්න. කඹයකින් එකට බැඳපු කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි ඉන්නවා කියලා හිතන්න. හ්ම්. එකන බැඳීම තියෙන්නේ කළු ගොනා තුලවත් සුදු ගොනා තුලවත් නෙවෙයි. බැඳීම තියෙන්නේ ඒ දෙන්නාවේ එකට තියෙන කඹය තුලයි. අන්න ඒ වගේ තමයි ඇස කියන්නේ එක ගොනෙක්, රූපය කියන්නේ අනිත් ගොනා. ඒ දෙක නිසා හිතේ ඇතිවන තණ්හාව, ගැටීම, රාගය කියන කඹය තමයි සංයෝජනය කියන්නේ. ඒ උපමාව නම් හරිම පැහැදිලි. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ලස්සන වාහනයක් දැකීමවත් ඒ වාහනයක් නෙවෙයි. ඒක දැක්කම මටත් ඕක තියෙනවනම් කියලා හිතේ ඇතිවෙන ඒ කඹය, ඒ තණ්හාව තමයි ප්‍රශ්නේ. එතකොට අද කාලේ Instagram, TikTok වගේ දේවල් බලන කෙනෙක් මේ කඹය ගැන සිහියෙන් ඉන්නේ කොහොමද? මේ වේදිකා නිර්මාණය කරලම තියෙන්නේ අපි මේ කම වලින් බඳින්නනේ. හරිම හොඳ ප්‍රශ්නයක්. එතනදි තමයි මූලාශ්‍රය කියන පියවර හතර වැදගත් වෙන්නේ. පළවෙනිව හටගත් සංයෝජනයක් තියෙනවා නම් ඒක දැනගන්න ඕන. ඒ කියන්නේ අර Instagram එකේ යනකොට ලස්සන තැනක් දැකලා හිතේ රාගයක් ආසාවක් ඇති වුණා කියලා මුලින්ම අවංකව පිළිගැනීම. හරි, හඳුනා ගැනීම. දෙවෙනුව ඒ සංයෝජනය හටගන්න ආකාරය දැනගන්න ඕන. ඒ කියන්නේ මේ ආසාව ඇති උනේ ඇසයි රූපයයි එකතු වෙලා මනස ඒකට වැරදි විදිහට ප්‍රතිචාරය දක්වපු නිසා කියලා හේතුව තේරුම් ගැනීම. තුන්වෙනුව හටගත් සංයෝජනයක් ප්‍රහාණය කරන ආකාරය දැන ගැනීම. ඒ කියන්නේ ඒ ආසාව දිහා බලාගෙන ඉඳලා ඒකේ අනිත්‍ය ස්වභාවය දැකලා ඒක හිතෙන් අතහැරෙන එක. හතරවෙනි තමයි අනාගතයේදී ඒ වගේ සංයෝජනයක් හට නොගන්න ආකාරය දැන ගැනීම. ඒ කියන්නේ ආයෙත් වගේ රූපයක් දකිද්දී ඒක ඇත්ත ස්වභාවය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ලක්ෂණ දැකලා හිතේ කඹය හැදෙන්න කලින්ම සීහිය පුහුටුවා ගන්න එක. හරියටම මේක තමයි සම්පූර්ණ පුහුණුව. ඇස ගැන කතා කළා වගේම කන ගැන හිතුවොත් මට හිතෙන විදිහට ශබ්ද කියන්නේ රූප වලටත් වඩා අපිට පාලනය කරන්න අමාරු දෙයක්. අපිට ඇස් දෙක වහගන්න පුළුවන් ඒත් කන් දෙක වහගන්න එක එච්චර ලේසි නෑ. ශබ්දයක එන මේ සංයෝජනය ගැන මූලාශ්‍රවල මොන හරි විශේෂ දෙයක් කියවෙනවද? ඕ ශබ්දයේදීත් ක්‍රියාත්මක වෙන්නේ එකම න්‍යායේ. මූලාශ්‍රයේ තියෙන උපමාව තමයි බෙරය. බෙරේට දණ්ඩකින් ගැහුවම ශබ්දයක් ඇතිවනවා. ඒ ශබ්දේ තියෙන්නේ බෙරේව දණ්ඩෙවත් නෙවෙයි. ඒ දෙකේ ගැටීම නිසායි ඒක හටගන්නේ. ඒ වගේම කණයි ශබ්දයයි ගැටීම නිසා තමයි හිතේ බැඳීම හටගන්නේ. විශේෂයෙන්ව ශබ්ද අතරින් අපිට බලවත්ම විදියට බලපාන්නේ ප්‍රශංසාව සහ නින්දාව. කවුරු හරි අපිට හොඳක් කිව්වම හිතේ ඇතිවෙන සතුට, ඒකට ඇලීම. ඒ වගේම කවුරු හරි දොසක් කිව්වම ඇතිවෙන කේන්තිය, ගැටීම මේවා තමයි ශබ්දය හා සම්බන්ධ ප්‍රධාන කඹ. මට මතක් වුණේ සමහර වෙලාවට දුරකථනයේ නොටිෆිකේෂන් සද්දෙට කොච්චර හිත ඇබ්බැහි වෙලාද කියනවනම් ඒ සද්ද ඇහුනේ නැතත් ඇහුණා වගේ දැනෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ ඒ ශබ්දයත් එක්ක තියෙන බැඳීම කොච්චර ශක්තිමත්ද කියලා ඒකත් මේ සංයෝජනයට හොඳ උදාහරණයක් නේද? ඊටාම හොඳ උදාහරණයක්. ඒකෙන් පේනවා බාහිර ශබ්දේ නැති වුණත් ඒකෙන් හිතේ හදපු සංයෝජනය කොච්චර කාලයක් පවතිනවද කියලා. පුහුණුව තමයි ශබ්දයක් ඇහුන ගමන් ඒක ප්‍රශංසාවක් නින්දාවක් හෝ සාමාන්‍ය නොටිෆිකේෂන් එකක් වෙන්න පුළුවන් ඒකට හිත ප්‍රතිචාර දක්වන විදිහ නිරීක්ෂණය කරන එක ආ මේ ප්‍රශංසාව නිසා මගේ හිතේ මාන්නයක් ඇති වෙනවා හෝ මේ දුස නිසා මගේ හිතේ ද්වේෂයක් හටගන්නවා කියලා ඒ මොහොතේම දැකගන්න එක තමයි ප්‍රඥාවට දොරටුව විවෘත කරගන්නවා කියන්නේ. අපි දැන් මේ ඇස කන වගේ තරමක් බුද්ධියමය මට්ටමේ ඉන්ද්‍රියන් වල ඉඳන් ඊට වඩා ප්‍රාථමික සහජ බුද්ධියට සමීප ඉන්ද්‍රියන් දෙකකට යොමු වෙමු. ගන්ධ සුවඳ සහ රසය. මූලාශ්‍රවල මේ ගැන පැහැදිලි කරන්න අපූර්ව උපමාවක් තියෙනවා. බල්ලාගේ පිළිවෙත සහ සිංහාගේ පිළිවෙත ගැන. ඔව්. ඒ උපමාව හරිම බලවත්. කෙනෙක් ගලකින් ගැහුවම බල්ලෙක් කරන්නේ මොකක්ද? ඒ ගල පස්සෙන් දුවනවා ගලත් එක්ක තරහෙන් පොර බෙදෙනවා. නමුත් සිංහෙක් කරන්නේ වෙනස් දෙයක්. සිංහයා ගල දිහා බලන්නේවත් නැහැ. හරි. සිංහයා කෙලින්ම බලන්නේ මේ ගල ආවේ කොහෙන්ද? කවුද මේකට ගැහුවේ කියලා ඒ දඩයක්කාරයා හොයන එක ඒ වගේ සාමාන්‍ය පුද්ගලයා සුවඳක් ආවම මේ සුවඳ ඒ කියන්නේ අර ගල ඒක පස්සෙම දුවනවා ඒකට ආසක් කරනවා නැත්නම් ඒකට ගැටෙනවා නමුත් නුවණැති යෝගාවචරයා කරන්නේ ඒ සුවඳ නිසා තමා තුල හටගත් ප්‍රතික්‍රියාවේ ඒ කියන්නේ අර දඩයක්කාරයාගේ මුල හොයන එක ඉතින් ඒකින් කියවෙන්නේ අපේ හැඟීම් කියන්නේ පිටතින් එන දෙයකට ප්‍රතිචාරයක් විකලක් නෙවෙයි ඒක අපේම මනසේ නිර්මාණයක් කියන එක. දඩයක්කාරයා ඉන්නේ අපේ ඔළුව ඇතුළෙමයි. හරියටම ගිහි ජීවිතේදී පාරේ යද්දී රසවත් කෑමක සුවඳක් ආවම එව නැත්තම් කෙනෙක් පාවිච්චි කරන සුවඳ විලවුන් වර්ගයකට හිත ඇදිලා ගියාම ඒක ශ්‍රිජෝම බාරගන්නේවත් ඒක සටන් කරන්නේවත් නැතුව මොහොතක් නැතර වෙලා මේ හැඟීම කොහෙන්ද එන්නේ? මේ තණ්හාව කියන ක්‍රියාවලිය මොකක්ද කියලා විමසන එක තමයි සිංහපිලිවෙත කියන්නේ. අපි ප්‍රතික්‍රියාවේ වහලෙක් වෙනව වෙනුවට ඒකේ ස්වභාවය නිරීක්ෂණය කරන කෙනෙක් බවට පත්වෙනවා. දිව සම්බන්ධ කොටස මූලාශ්‍රවල ඊටාම විස්තරාත්මකයි විශේෂම ආහාර ගැන. ආර්යවංශ සූත්‍රය සහ අශෝක රජතුමාගේ කතාව මෙතනදී මතක් කරනවා. මේක අද ඉන්න ෆූඩීස්ලාට එහෙම නැත්නම් කෑමට ගොඩක් කැමති අයට ගොඩක් ආදාළ වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න පුරුවන්. හැබැයි රසවත් කෑමක් කියන්නේ ජීවිතයේ තියෙන සරල සතුටක්. මේ ඉගැන්වීමෙන් ඒ සතුට නැති කරගන්න කියනවද? එහෙම නැත්නම් ඒක දිහා වෙනස් විදියකට බලන්න කියනවද? ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මේ ඉගෙනවීමෙන් කවදාවත් කියන්නේ නෑ රසවත් දේවල් කන්න එපා, ජීවිතේ විඳින්න එපා කියලා. මෙතනදි කියවෙන්නේ රස ගිද්දිය. එනම් රසයට ඇති ගිජුකම, තණ්හාව තමයි සැබෑ ප්‍රශ්නය, ආහාරය නෙවෙයි කියලා. ආමගන්ධි කියන වචනය පවා මූලාශ්‍රය පැහැදිලි කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ මස් මාංශ අනුභවය නෙවෙයි, මේ රස තණ්හාවටයි කියලා. ම්ම් යෝගාවචරයාගේ පිළිවෙත තමයි ප්‍රත්‍යවීක්ෂාව ඒ කියන්නේ ආහාරය ගන්නේ සතුටට විනෝදයට විතරක්ම නෙවෙයි මේ ශාරීරිය නැමැති යන්ත්‍රය පවත්වාගෙන යෑමට අවශ්‍ය ඉන්ධන විදියට කියන සිහියෙන් යුතුව වැළඳීම. අශෝක රජතුමාගේ කතාවෙන් පෙන්වන්නේ වෙනසනේ රජකමට පත් වුණාට පස්සේ සිහිසුන්ව ගිජු ලෙස සතුන් දහස් ගණනක් මරලා කෑම මේසය සරසනවා. නමුත් ධර්මය අවබෝධ වුණාට පස්සේ සිහියෙන් අවශ්‍ය ප්‍රමාණයට විතරක් ආහාර ගන්නවා. එතකොට ගිහියෙකුට මියෙන් ගත හැකි පණිවිඩය තමයි ආහාරය සතුටින් විඳින්න, ඒකේ රසය දැනගන්න. නමුත් ඒ යට තියෙන තණ්හාව, ඒ ගිජුකම ගැනත් සිහියෙන් ඉන්න කියන එක. හරියටම. මම මේක කන්නේ බඩගින්නටද නැත්නම් කටගින්නටද කියලා තමන්ගෙන්ම අහන එක වගේ සරල දෙයක්. ඒ වගේම කෑදේ ගඳයි දුන්දේ සුවඳයි කියන අපේ පැරණි කියමන මේ ඉගැන්දීමේ අපූර්ව සාරාංශයක්. අපි තනියම ගිජුකමෙන් කනදී ශාරීරිය ඇතුලේ අපද්‍රව්‍ය බවට පත්වෙනවා. නමුත් අපි බෙදා හදාගෙන දන් දෙනදී ඒකෙන් ලැබෙන සතුට සුවඳක් වගේ පැතිරිලා යනවා. ඒක රස තණ්හාවෙන් මිදීමේ එක් මාර්ගයක්. අපි කතා කළේ ගන්ධ, සුවඳ, රස වගේ අපේ ඇතුළට යන දේවල් ගැන. දැන් අපි කතා කරමු අපේ පැවැත්මේම පදනම. ඒ කියන්නේ මේ ශරීරයට දැනෙන දේවල් ස්පර්ශය ගැන. මූලාශ්‍රවල කියන විදිහට භාවනාව පටන් ගන්න කෙනෙකුට මේක තමයිලු ලේසිම ආරම්භක ස්ථානය. ඒයි මොකද කායික සංවේදනා කියන්නේ ඊටාම පැහැදිලි ගොරෝසු සහ නිරන්තරයෙන්ම පවතින දෙයක්. අනිත් ඉන්ද්‍රිය ආරමුණු වගේ නෙවෙයි. රූපයක් හැම වෙලෙම නෑ, ශබ්දයක් හැම වෙලෙම නෑ. නමුත් කායික සංවේදනාවක් හැම තිස්සෙම තියෙනවා. නාස්පුඩු අග හුස්ම වැදීම, ඇඳුම ශරීරයේ ගැටීම, ඉඳගෙන ඉන්නකොට පුටුව ශරීරයට දැනීම, උදරය පිම්බීම, ඇකිලීම වගේ දේවල්. මේවා වායෝ ධාතුවේ ඍජු අත්දැකීම්. ඒ නිසා තමයි ආනාපාන සතිය වගේ භාවනාවක් ශරීරය මුල් කරගෙන පටන් ගන්නෙ. යථා පාකටං විපස්සනා බිනිවේසා කියලා කියන්නේ ඒකට. එනම් යමක් පැහැදිලිව ප්‍රකටද එතනින් භාවනාවට බැස ගන්න කියන එක. මූලාශ්‍රයේ සුසීම සූත්‍රයේ උපුටා වළක්වමින් ඊටම ක්‍රමානුකූල මාර්ගයක් පෙන්වා දෙනවා. සටහන දැකීම, ඉන්පසු ආකාරය දැකීම, ඊළඟට ස්වභාව ලක්ෂණයේ දැකීම දක්වා. ඒක හරිම ක්‍රමානුකූලයි. හැබැයි මට හිතෙන දෙයක් තමයි සටහන විතරක් දකින තැන ඉඳන් ඒකේ ස්වභාව ලක්ෂණය දක්වා යන ගමන සමහරුන්ට අවුරුදු ගාණක් යන්න පුළුවන් නේද? එදිනදා ජීවිතයේදී මේ පියවර දෙක අතර හිර නොවී ඉන්නේ කොහොමද? ඒක ඊටාම ගැඹුරු ප්‍රශ්නයක්. ඕ ඒ ගමනට කාලයක් යනවා. නමුත් ඒ ක්‍රියාවලිය තේරුම් ගැනීමෙන්ම ලොකු නිදහසක් ලැබෙනවා. අපි මේ පියවර තුන සරලව බලමු. 1. සටහන the sign මේ කියන්නේ මුලින්ම ඇතිවන සංවේදනාව ඒ හැටියෙම ලේබල් ගහන්නේ නැතුව දැනගන්න එක. හුස්ම නාසයේ වදිනවා කියන එක විතරයි. මේ හුස්ම හොඳයි මේක කොටයි වගේ විනිශ්චයක් නැහැ. නිකන් දැන විතරයි. හරි. දෙක ආකාරය the pattern. දැන් ටිකක් වෙලා බලාගෙන ඉද්දි පේනවා ඒ සංවේදනාව එක විදියට පවතින්නේ නැහැ කියලා. හුස්ම සමහර විට දිගයි, සමහර විට කොටයි, සමහර විට රළුයි, සමහර විට සියුම්. එකම හුස්මක්වත් එක වගේ නෙවෙයි. ඔබ දකින්නේ එහි නිරන්තරයෙන් වෙනස් වන රටාවයි, ආකාරයයි. ම්ම් වෙනස් වීම පුන ස්වභාව සංකත ලක්ෂණය the nature දිගටම මේ වෙනස් වෙන ස්වභාවයේ දෙස බලාගෙන ඉද්දී මිලග අවබෝධය එනවා ඒ තමයි මේක හුදෙක් ස්ථිර දෙයක් නෙවෙයි. නිරන්තරයෙන් හටගනිමින් නැතිවෙමින් පවතින සංවේදනා රැල්ලක්, කම්පන ධාරාවක් විතරයි කියන එක. මූලාශ්‍රවල කියන විදිහට සන්තති ලක්ෂණයක්. එනම් නොකෙඩේ ගලාගෙන යන ධාරාවක් වගේ. මේක තමයි එහි සැබෑ ස්වභාවය. අනිත්‍යයි හේතුන් නිසා හටගත් දෙයක්. මේ දැක්මෙන් මම හුස්ම ගන්නවා කියන ස්ථිර ඝන හැඟීම බිඳි ගිහින් ඒක ක්‍රියාවලියක් විදිහට පේන්න ගන්නවා. එතකොට ආකාරය දකිනවා කියන එක හුස්ම ගැන විතරක් නෙවෙයි අපේ හිතේ ඇතිවෙන ඕනම හැඟීමක් දිහා බලන්නත් පාවිච්චි කරන්න පුළුවන්ද තරහක් ආවම ඒකේ තීව්‍රතාවය වෙනස් වෙන හැටි වැඩි වෙන අඩු වෙන හැටි බලාගෙන ඉන්නවා වගේ හා කියලා ඝන දෙයක් විදිහට අල්ලගන්නේ නැතුව මේක ශාරීරිය සහ මනසේ ඇති වුණු සංවේදනා සමූහයක් කියලා දකිනවා. ඒකේ සටහන දකිනවා. ඊට පස්සේ ඒකේ ආකාරය දකිනවා. තරහ එකම තීව්‍රතාවයකින් පවතින්නේ නැහැ. ඒක රැල්ලක් වගේ ඇවිත් ටිකකින් අඩුවෙලා යනවා. ඒ වෙනස් වන ස්වභාවය දැකීමෙන්ම ඒකේ ග්‍රහණයෙන් අපි නිදහස් වෙලවා. ගිහියෙකුට දවසට විනාඩි 5ක් 10ක් වෙන් කරලා ඕනෑම ශාරීරික හෝ මානසික සංවේදනාවක් මේ විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේකෙන් අපිව ස්වභාවිකවම ගෙනියන්නේ අවසාන සහ සමහර විට අමාරුම දොරටුවට. මනස. මූලාශ්‍රයේ මේක හඳුන්වන්නේ වර්ණ ගන්වන තන වෙස් ගන්වන වඩපොඩ කියලයි. ඒක හරිම බලවත් යෙදුමක්. ඒ කියන්නේ ඇත්තටම වෙන දෙයි අපිට වෙනවා කියලා හිතන දේ අතර ලොකු පරතරයක් හැම වෙලෙම තියෙනවා කියන එක නේද? ඔව්, අමාරුම සහ කපටිම තැන. මනසේ ප්‍රධාන කාර්යය තමයි අනිත් ඉන්ද්‍රිය දොරටු පහෙන් එන අමුදත්ත අරගෙන ඒවට කතා, විනිශ්චයන්, මතකයන්, අනාගත සැලසුම් සහ සංකල්ප එකතු කරන එක. පාලි භාෂාවෙන් මේකට කියන්නේ පපංච කියලා. මූලාශ්‍රයේ තියෙනවා ඊටාම බලවත් උපමාවක් අපි ශරීරයට කොච්චර පිරිසිදු රසවත් ආහාර දැම්මත් ශරීරයේ ඇතුලේ වෙන ක්‍රියාවලිය නිසා පිටවෙන්නේ දුගන්ධ හමන අපද්‍රව්‍ය. ඒක ඇත්ත. ඒ වගේම තමයි මනස කරන්නේ ඇසෙන් කනෙන් එන සාමාන්‍ය දත්ත අරගෙන ඒක රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් සහිත සිතුවිලි සහ හැඟීම් බවට පත් කරන එක. පපංච කියන එක නූතන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් දෙන්න පුළුවන්වද? හොඳම උදාහරණයක් තමයි අපි කෙනෙකුට WhatsApp පණිවිඩයක් කියවුවම ඒක සීන් වෙලා නිල් පාට ටික් දෙක වැටිලත් රිප්ලයි එකක් එන්නේ නැති වුනාම වෙන දේ. ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද? දත්තයක් ට්‍රාන්ස්ෆර් වුණා අනිත් කෙනාගේ දුරකථනයේ තිරේ මත ඒක දිස්සුණා. එච්චරයි. නමුත් අපේ මනසේ වැඩපොළ පටන් ගන්නවා පපංච හදන්න. හ්ම්. යා තරහ වෙලාද? මම වැරද්දක් කිව්වද? ඔව්. එයා මාව ගණන් ගන්නෙ නෑද්ද? එයා දැන් වෙන කෙනෙක් එක්ක කතා කරනවා ඇති. මේ එකක්වත් ඇත්ත සිදුවීම නෙලෙයි. මේ ඔක්කොම මනසේ වැඩපොලෙන් එකතු කරපු වර්ණගන්වපු විස්කන්වපු කතා. ඊ උදාහරණ නම් කාටත් අදාළයි. එතකොට අපි මේ පපංච කතාව මැද ඉන්නකොට ඒකෙන් එළියට එන්න දින ප්‍රායෝගික පියවර මොකද්ද? සිහිය. පළමු පියවර තමයි Taman ඉන්නේ කතාවක් ඇතුලේ කියලා හඳුනා ගැනීම. මම දැක්කා හෝ මට ඇහුණා කියලා අපි හිතන දේ සැබෑ සිදුවීම නෙවෙයි, ඒ ගැන මගේ මනස ගොඩනැගූ අර්ථකථනයක් කතාවක් කියලා දැනගැනීම. ගිහි ජීවිතයේදී තර්කයකදී හෝ වැරදි වැටහීමකදී මේක ඉතා වැදගත්. හරි. පුහුණුව තමයි මොහොතක් නතර වෙලා තමන්ගෙන්ම මෙහෙම අහන එක. මේක ඇත්තටම වුණ දෙයද නැත්නම් මේ ගැන මගේ හිතේ තියෙන කතාවද? මේ සරල ප්‍රශ්නයෙන් මේ ඒ කතාව සහ යථාර්ථය අතර ඉඩක් හැදෙනවා. ඒ ඉඩ තුල තමයි නිදහස තියෙන්නේ. ඒකෙන් අනවශ්‍ය ප්‍රතික්‍රියා සහ දුක්ඛ දෝමනස්යන් ගොඩක් අඩු වෙනවා. අපේ මූලාශවල පෙන්වා දෙන මාර්ගය අපේ ඉන්ද්‍රියන් වහලා දාලා ලෝකෙන් පැනලා යන්නේක නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය කොතරම් ගැඹුරින් සූක්ෂමව තේරුම් ගන්නවද කියනවනම් ඒවට තවදුරටත් අපිව පාලනය කරන්න අපිව රූකඩයක් වගේ නටවන්න බැරි වෙනවා. ඇසේ සිට මනස දක්වා මේක අපේ ප්‍රතික්‍රියාවල වහලක් වෙනවා වෙනුවට නුවණැති සිහිබුද්ධියෙන් යුතු නිරීක්ෂකයෙක් වීමේ ගමනක්. හරියටම ප්‍රධාන පණිවිඩය තමයි විමුක්තිය තියෙන වෙන කොහෙවත් දුරක නෙවෙයි අපේම ඉන්ද්‍රිය දොරටු අසල. මොහොතින් මොහොත අපේ ඇසට කනට මනසට එන අත්දැකීම පැහැදිලිව විනිවිද දකින තැනමයි. කම්බය තියෙන තැනමයි ඒක කපල දාන්න පුරාන් ආයුධයක් තියෙන්නේ. ඒ ආයුධය තමයි සිහිය සහ ප්‍රඥාව. අවසාන වශයෙන් අපේ ශ්‍රාවකයාට තනියම ගවේෂණය කරන්නට අදහසක්. මූලාශ්‍රවල විස්තර කරනවා ගැඹුරු භාවනාවකදී සමාධිය දියුණු වුණාම ඉන්ද්‍රියකට බාහිර අරමුණු නැති වුණාම ඒ ඉන්ද්‍රියම තමන්ගේම අරමුණු මවා ගන්න පටන් ගන්නවා කියලා ඇස් පියාගෙන ඉද්දි ආලෝක වර්ණ පෙනීම, නිශ්ශබ්දව ඉද්දි ශබ්ද ඇසීම වගේ. මේ සංසිද්ධියෙන් අපේ විඥානයේ මූලික ස්වභාවය සහ බාහිර ලෝකයේ යයි අපි සම්මත කරගෙන ඉන්න දේ සමග එහි ඇති සැබෑ සම්බන්ධය ගැන කුමක් හෙළිදරව් දෙන්න පුරුවන්ද? සතිපට්ඨාන සූත්‍රයේන ඉන්ද්‍රිය පද්ධති 6 ඒ කියන්නේ ආයතන පබ්බේ ගැන විග්‍රහ කරන ධර්මදේශනා මාලාවක් අසුරෙන් අපි අද බලමු නූතන ගිහි ජීවිතයකට ඒ කරුණු කොහොමද අදාළ වෙන්නේ කියලා. ඔව් මේ දේශනා මාලාව ඇත්තටම හරිම ගැඹුරුයි. ඉන්ද්‍රියෙන් හරහා අපිව මේ ලෝකෙට බැඳලා තියෙන සංයෝජන ගැන, ඒ කියන්නේ බැඳීම් ගැන හරිම දාර්ශනික විග්‍රහයක් කරනවා. හැබැයි අභියෝගයක්ත් තියෙනවා. අභියෝගය තමයි එදිනෙදා වැඩ රාජකාරියෙක්ට කාර්යබහුල කෙනෙක්ට මේ සංකල්ප ටිකක් දුරස්ත වෙන්න පුරුවන් වීම නේද? හරියටම ආයතන සංයෝජන වගේ pāli වචන අර කළු හරකයි සුදු හරකයි ලණුවකින් බැඳලා තියෙන උපමාව. ඔව් ඒ වගේ දේවල් ඇහෙනකොට හිතෙන්න පුළුවන් මේවා අපිට අදාළ නෑ මේවා ගොඩක් ගැඹුරට භාවනා කරන අයට විතරයි කියලා. දේශනාවෙත් කියනවනේ මේ බණ පොදුයි කියන බණක් නෙවෙයි කියලා. අන්න එතන තමයි අපේ පළවෙනි විමසුම පටන් ගන්නෙ මේ ගැඹුරු දාර්ශනික සංකල්ප නූතන ජීවිතයේ එදිනිදා අත්දැකීම එක්ක කෙලින්ම සම්බන්ධ නොකිරීම නිසා ඒවායේ ප්‍රායෝගික වටිනාකම අපිට මගහැරෙන්න පුළුවන්. දුර්වලතාවය ඒකයි. එතකොට යෝජනාව යෝජනාව තමයි මේ පැරණි වචන සහ උපමා අද මේ මොහොතේ අපි අත්විඳින දේවල් වලට පරිවර්තනය කරලා දෙන එක. එතකොට සංයෝජන කියන්නේ නිකම් pāli වචනයක් නෙමේ තමන්ගේ ඇතුළෙම සිද්ධ වෙන ක්‍රියාවලියක් බව තේරෙනවා. උදාහරණයක් විදිහට අර ඇසයි රූපයයි නිසා බැඳීමක් ඇතිවෙනවා කියන එක චක්කුංජ පජානාති රූපච පජානාති පැහැදිලි කරන්න සෝෂල් මීඩියා එක පාවිච්චි කරන එක වගේද? ඔව් ඒත් අපි ඒක තව ටිකක් ගැඹුරට යමු. හිතන්නකෝ කවුරු හරි තමන්ගේ සෝෂල් මීඩියා ෆීඩ් එක ස්ක්‍රෝල් කරනවා. හරි. එකපාරටම දකිනවා යාළුවෙක් යුරෝපයේ ගත්ත ලස්සන ෆොටෝ එකක්. ඒක තමයි රූපය. අහහ. ඒ ෆොටෝ එක දැක්ක තත්වරේම ඇතුලෙන් පොඩි ඉරිසියාවක් හරි ආසයි මටත් මෙහෙම යන්න තිබුණා නම් කියලා ආශාවක් හරි මෝදු වෙනවා. අන්න ඒක තමයි සංයෝජනය. ඒක එච්චරටම ක්ෂණිකයි අපි ඒක වෙන් කරලා දකින්නවත් නෑ. ඒ කියන්නේ ඒ ෆොටෝ එකයි අපේ හිතේ ඇතිවන හැඟීමයි අතරේ තියෙන ඒ නොපෙනෙන නූල තමයි වැඳීම. හරියටම හරි. ඒ උදාහරණය නම් පැහැදිලි. මොකද ඒක දෘශ්‍යමය දෙයක්. ඒත් නිකම් ශබ්දයක් දුරකතනේන නොටිෆිකේෂන් සද්දයක් ඇත්තටම සංයෝජනයක් කියන්නේ ආධ්‍යාත්මික බැඳීමක් ඇති කරනවා කියන එක ටිකක් දුරදිග ගිය කතාවක් නෙමෙයිද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මොකද ඒකෙන් තමයි මේ කාරණේ සියුම් බව අහුවෙන්නේ. බැඳීම කියන්නේ શબ્දයම නෙමෙයි. හ්ම්. ඒ શબ્දය ඇහුන ගමම් අපේ පාලනයකින් තොරව හිත දුරකතනේ පැත්තට ඇදලා යනෝනේ. අන්නේ ඇදීම තමයි බැඳීම. ආ හරි. කවුද දන්නේ නැ නරක ආරංචියක්ද කියලා හිතේ ඇතිවෙන ඒ පුංචිම පුංචි චකිතේ තියෙනවනේ. ඒක අපේ ඒ මොහොතේ තිබුණු සමාධිය බිඳලා දානවා. ඒ ක්ෂණික බලහත්කාරී ප්‍රතිචාරය දවසකට සියවතාවක් විතර සිද්ධ වෙනකොට අන්න ඒක තමයි නූතන බැඳීම ගොඩනගෙන හැටි. ආ එතකොට තමයි අර දේශනාවේ එන කොත්තු රොටිය කියන උපමාවත් මේකට සම්බන්ධ වෙන්නේ. අපේ මනසත් නොයෙක් ඉන්ද්‍රිය අරමුණු එකට කලවම් වෙලා කොත්තුවක් වගේ කියන එක. ඔව් ඔව්. ඒ උපමාව හරිම ප්‍රබලයි. අපි ඒක තවත් විස්තර කරමු. කොත්තුවක් හැදෙන හැටි හිතන්න හරිම කලබලකාරී සද්දබද්ද සහිත ක්‍රියාවලියක් නේ. ඔව්. ටක ටක සද්දේ. අන්න ඒක. රොටිය එවලවුයි බිත්තරය ඔක්කොම එකට දාලා තහඩුව උඩ කොටනවා. අන්න ඒක තමයි වැඩ කරන දවසක අපේ මනසට වෙන්නේ. කොත්තුකාරයගේ තලවල සද්ද තමයි අපේ ෆෝන් එකෙන් එන නොටිෆිකේෂන්. හරි. එක එක එළවලු. කැරට් ලීක්ස් ගෝවා කියන්නේ අපේ කම්පියුටර් එකේ ඕපන් කරලා තියෙන ටැබ්ස් ටික. ඊමේල් WhatsApp මැසේජ් ප්‍රවෘත්ති මිනිස්සුන්ගේ කතා මේ ඔක්කොම එකට කොටලා සිහියක් නැතුව කලවම් වෙලා. අන්න ඒක තමයි නූතන මනසේ කොත්තුව. එතකොට භාවනාව කියන්නේ කොත්තුව කන එක නවත්වන එක නෙවෙයිද? නෑ. ඒක කියන්නේ කොත්තුව කන එක නවත්වන එක නෙවෙයි. ඒ කොත්තුවට එකතු වෙන එක එක දේ මේ කැරට් කෑල්ලක් මේ ලීක්ස් කෑල්ලක් වෙන්වෙන්ම සිහියෙන් ඩකින්න එක. හරි. එතකොට ඒ උදාහරණ වරහා සංයෝජන කියන එක එදිනදා අත්දැකීමක් වෙනවා. ඒත් මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ දේශනා මාලාවේ නිරූපණය කරන ආදර්ශමත් සාධකයා ඒ කියන්නේ අර අරඤ්‍යක්තාවා රුක්කමූලක්තාවා වනාන්තරයකට ගසක් මුලට ගිය කෙනෙක් මේක රැකියාවක් පවුලක් එක්ක ජීවත් වෙන කෙනෙක්ට ලැංගා වෙන්න බැරි ඉලක්කයක් වගේ පේනව නේද? ඔව්. ඒකෙන් තමයි අපි දෙවෙනි විමසුමට එන්නේ. දේශනාවේ ආදර්ශය විදියට ඉදිරිපත් කරන ලෝකයේ අධහැර යෝගාවචරයාගේ චරිතය ගිහි ජීවිතයක් ගත කරන ශ්‍රාවකයාව අධෛර්යමත් කරන්න ඉඩ කියනවා. ඒ කියන්නේ මේ මාර්ගය මට ගැලපෙන්නේ නෑ කියලා හිතෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම දුර්වලතාවය තමයි ඒ ආදර්ශය ගිහි ජීවිතයක් එක්ක නොගැලපීම. ගැඹුරින් භාවනා කරන කෙනාව භාවනා පිස්සකුව විදියට හඳුන්වනවා. ඔහු පවුල ධනය නොසලකා හරින කෙනෙක් විදියට. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා ගිය එක වගේ උදාහරණ ගේනකොටත් එහෙම හිතෙනවා. එහෙනම් මට මේක කරන්න නම් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අතහරින්න වෙයි. ඒක කරන්න බැරි නිසා මේ මාර්ගය මට අයිති නෑ කියලා. ඒක තමයි වෙන්නේ. ඒ නිසා අපේ යෝජනාව තමයි භාවනාව කියන්නේ ගිහි ජීවිතය ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ඒ ජීවිතයම වඩාත් දක්ෂ විදිහට ගත කරන්න පාවිච්චි කරන මෙවලමක් කියලා නැවත අර්ථ දක්වන්නේට. හරියටම ඉලක්කය වෙන්න ඕනේ භාවනාව එදිනෙදා ජීවිතයට ඒකාබද්ධ කරන එක මිසක් ජීවිතෙන් පැනලා යන්න එක නෙවෙයි. හයි. ඒ නිසා වනාන්තරයට යනවා කියන එක වෙනුවට කාර්යබහුල දවසක් මැඩ Tamandම කියලා මානසික වනාන්තර හදාගන්න හැටි ගැන කතා කරන්න පුළුවන්. මානසික වනාන්තරයක්? ඒ මොකද්ද? මීටිං දෙකක් අතරේ විනාඩි 5කට මානසික සින්නරාජියක් හොයාගන්නවා වගේ දෙයක්ද? අන්නේ වගේ දෙයක්. ඒක කාර්යාලයේ පුටුවෙම ඉඳගෙන කරන විනාඩි 5ක සිහිය පීටුවීමේ අභ්‍යාසයක් වෙන්න පුළුවන්. දිවාහාර විවේකයේදී ෆෝන් එක බලන්නේ නැතුව තමන්ගේ අඩි තියෙන හැටි ගැන සිහියෙන් ඇවිදින එක වෙන්න පුළුවන්. රෑට ගෙදර ගිහින් පැයක් යනකල් ෆෝන් එකේ නොටිෆිකේෂන් ඔෆ් කරලා තියෙන එක. ඔව්. එතකොට හුදකලාව කියන්නේ භෞතික තැනකට වඩා මානසික තත්ත්වයක් බවට පත් වෙනවා. එතකොට අර සිංහ ප්‍රතිපත්තිය කියන සංකල්පය ඒකත් මේ ගිහි ජීවිතයට හොඳටම ගැලපෙනව නේද? අනිවාර්යෙන්ම. අපි ඒක ප්‍රායෝගිකව බලමු. ගිහියෙකුට එල්ල වෙන ඊතල තමයි රැකියා ස්ථානයේ ප්‍රශ්න, පවුලේ අයත් එක්ක ඇතිවෙන මතභේද, ආර්ථික ප්‍රශ්න. දේශනාවේ කියනවා වගේ බල්ලෙක්ට ගලකින් ගැහුවම බල්ලා කරන්නේ ගල විසිකරපු කෙනා දිහා බලන්නේ නැතුව ගලහපකන එක. ඕ. ඒ වගේ අපිත් ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා. හරි. උදාහරණයක් විදිහට මගේ ප්‍රධානියා මාව විවේචනය කරලා සැර ඊමේල් එකක් එව්වොත් ගල තමයි මේ ඊමේල් එක. මගේ සහජ බුද්ධිය තමයි ගල හපා කන එක. ඒ කියන්නේ ඊමේල් එකේ වචන ගැන තරහින් ඉන්න එක. ඔව්. එතකොක සිංහ ප්‍රතිපත්තිය කියන්නේ මොහොතක් නතර වෙලා ඊතලයේ විද්දි කවුද කියලා බලන එක. ඒ කියන්නේ මගේ ඇතුලෙන් මෙන ප්‍රතිචාරය දිහා බලන එකද මාව අගය කරන්නේ නැහැ කියන හැඟීම මගේ වැරද්දක් අහුවේ කියන බය දිහා බලන එකද හරියටම ඔයා ඒක හරීම ලස්සනට ග්‍රහණය කරගත්තා ඇත්තටම ඊතලයේ විද්ද කෙනා ඔයාගේ ප්‍රධානියවත් නෙවෙයි නියම දුනුආයා තමයි ඔයාගේ ඇතුලෙම තියෙන විවේචනයට දක්වන සංවේදීකම ආ හරි ඊමේල් එක කලේ ඒක පත්තු කරපු එක විතරයි භාවනාව කියන්නේ පිටින් යන සිදුවීමට ප්‍රතිචාර දක්වනවා වෙනුවට ඒ සිදුවීම නිසා ඇතුලෙන් පත්තු වෙන ඒ හැඟීම දකින එක. ඒක තමයි ගිහි ජීවිතයේ සිංහ ප්‍රතිපත්තිය. හරි. එතකොට ඒ වගේ ප්‍රායෝගික මෙවලම් ගැන කතා කරනකොට ඒකින් ලැබෙන ප්‍රතිඵල ගැනත් කතා කරන්න වෙනවා. මම දකින විදිහට මේ දේශනා මාලාව දුකින් මිදීම, පුනරුත්පත්තිය නැවැත්වීම වගේ අර ලොකු ඉලක්ක ගැන වැඩියෙන් කතා කරනවා. ඔව් ඒක ඇත්ත. හැබැයි ලබන මාසේ ගෙදර කුලිය ගෙවන්නේ කොහොමද කියලා හිතන කෙනෙක්ට ඒ ඉලක්ක හරිම දුරස්ත දේවල් වගේ දැනෙන්න පුළුවන්. ඒකෙන් අපි තුන්වෙනි සහ අවසාන විමසුමට එනවා. දේශනාමාලාව දුකින් මිදීම වැනි උසස් දිගුකාලීන ඉලක්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන නිසා මේ භාවනාවෙන් ගිහි ජීවිතයට ලැබෙන ක්ෂණික සහ ප්‍රායෝගික ප්‍රතිලාභ ශ්‍රාවකයාට පැහැදිලිව පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ නැවත ඉපදීම නවත්තන්න බැඳීම් නැති කරගන්නේ කොහොමද කියනවට වඩා අද දවසේ දරුවත් එක්ක තියෙන සම්බන්ධය හොඳ කරගන්න මේක උදව් වෙන්නේ කොහොමද කියන එක උන්ට වැදගත් වෙන්න පුළුවන්. ඔව්. ඔව්. ඒත් එතන පොඩි අවධානමක් තියෙනව නේද? මේ ගැඹුරු දහම නිකම්ම නිකම් self help hack එකක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒකේ තියෙන ගැඹුරු නැති වෙලා යයි. ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. අපි මේකේ ගැඹුර අඩු කරනවා නෙවෙයි අපි කරන්නේ ඒ ගැඹුරු මාර්ගයේ පටන් ගන්නෙ කොතනින්ද කියලා පෙන්නන එක. විමුක්තියට යන මාර්ගයයි අද දවසේ දුක නැති කරගන්න මාර්ගයයි. කියන්නේ පාරවල් දෙකක් නෙවෙයි. ඒ එකම පාරක්. අද දවසේ තමන්ගේ දරුවට කේන්තියෙන් කෑනු ගහ ඉන්න පාවිච්චි කරන ඒ සිහියම තමයි කවදාහරි සියලු දුකට හේතුව අවබෝධ කරගන්න පාවිච්චි වෙන්ගෙත්. ඒ කියන්නේ යෝජනාව තමයි මේ භාවනාවෙන් ලැබෙන ක්ෂණික ප්‍රතිලාභ අර උතුම් ගමනේ පළවෙනි අත්‍යවශ්‍ය පියවරවල් විදියට හඳුන්වලා දෙන්නේ එක. ඔව්. මානසික සුවතාවය සබඳතා වෘත්තීය ජීවිතයේ දියුණුව එක මේ භාවනාව සෘජුවම සම්බන්ධ කරන එක. ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද රැකියා ස්ථානීය ගැටලුවක් වගේ දෙයක් එක්ක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? හිතන්න ටීම් මීටින් එකකදී ඔයාගේ සගෙක් ඔයාගේ අදහසක් විවේචනය කරනවා. ඒ කියන්නේ ශබ්දයක් එනවා. ඒ ශබ්දයේ ඇහුන ගමන් ඇඟට රස්නයක් දැනෙනවා. කේන්තියක් එනවා. අන්න ඒ ක්‍රියාවලිය දකිනවා. හරි. එතකොට ඔයාට පුළුවන් වෙනවා ක්ෂණිකව කේන්තියෙන් උත්තර දෙනවා වෙනුවට තත්පර භාගයක ඉඩක් හදාගන්න. ඒ ඉඩ ඇතුලේ ඔයාට පුළුවන් හැඟීමට වහල් නොවි පැහැදිලි මනසකින් උත්තර දෙන්න. ඒක ආධ්‍යාත්මික ජයග්‍රහණයක් වගේම වෘත්තීය ජයග්‍රහණයක්. දෙමෝපියෙක්ට මේක ප්‍රයෝජනවත් වෙන හැටි ගැනත් අපි කතා කළා නේද? ඔව්. පොඩි දරුවෙක්ගේ කෝපාවිෂ්ඨ හැසිරීමක් ටෙන්ට්‍රම් එකක් කියන්නේ ඉන්ද්‍රියන්ට කරන ප්‍රහාරයක් නේ. කෑ ගහන සද්දේ, අතපය ගසන රූප කුණාටුවක් වගේ. අනේ කුණාටුවට අහුවෙලා ඒකට ප්‍රතිචාර විදියට Tamange ඇතුලේ ඇතිවෙන කේන්තිය කියන කුණාටුවට හසු නොවි ඒ කුණාටුවේ ඇස වගේ නිශ්චලව ඉන්න මේ සිහිය උදව් වෙනවා. එතකොට ඔයාට පුරුවම් දරුවාට ඒ වෙලාවේ ඇත්තටම අවශ්‍ය කරන සංසුන් දෙමව්පියා වෙන්න. අර රසයට ඇති ගිජුකම රසගිද්දිය ගැන කියන කාරණාවත් එහිමයි නේද? ඔව්. ඒක කෙලින්ම අපිට නූතන ප්‍රශ්නයක් වෙන ස්ට්‍රෙස් ඊටිං ඒ කියන්නේ මානසික ආතතිය නිසා අධිකව ආහාර ගන්න එකට සම්බන්ධ කරන්න පුළුවන්. එතනදී අපි කන්නේ බඩගින්නට නෙවෙයි හිතේ තියෙන හිස්කමක් දුකක් පුරව ගන්න. ඒ කැමට තියෙන ආශාව දැන දැනම ඒකට වහල් නොවි ඉන්න පුරුදු වෙන එක ආධ්‍යාත්මික පාරිශුද්ධියට වගේම Tamande ශරීර සෞඛ්‍යයටත් එකසේම වැදගත්. එතකොට පේනව නේද මේ භාවනාව කියන්නේ දුර තියෙන දෙයක් නෙවෙයි අද දවස හොඳ කරගන්න තියෙන දෙයක් කියලා. එසේනම් අපි අද කතා කරපු කරුණු ටික සාරාංශගත කළොත් මේ ගැඹුරු ධර්ම කරුණු නූතන ගිහි ජීවිතයට සමීප කරවන්න අපි ප්‍රධාන යෝජනා තුනක් මතු කරගත්තා. පළමුව සංයෝජනා වැනි දාර්ශනික සංකල්ප අපේ සෝෂල් මීඩියා භාවිතය, නොටිෆිකේෂන් සද්ද සහ මනසේ ඇතිවන කොත්රොටිය වැනි නූතන උදාහරණ වලින් පැහැදිලි කිරීම. ඔව්. දෙවනුව ලෝකය අතහැර යන යෝගාවචරයාගේ ආදර්ශය වෙනුවට කාර්යබහුල ජීවිතය තුලම මානසික වනාන්තර හදාගෙන සිංහ ප්‍රතිපත්තිය වගේ දේවල් ප්‍රායෝගිකව යොදාගන්න ආකාරය පෙන්වා දීම අවසාන වශයෙන් පුනරුත්පත්තිය නැවැත්වීම වැනි දුරස්ත ඉලක්කවලට අමතරව මේ භාවනාවෙන් මානසික සුවදාවතාවයට සබන්ධතා යහපත් කර ගැනීමට ලැබෙන ක්ෂණික ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ඉස්මතු කිරීම. ඉතින් මෙම යෝජනා ඇතුළත් කරලා නැවත සකස් කළ පසු එම කරුණු නැවතත් විමසා බලන්න අපි සූදානම්. හ්ම්. ඒක තමයි අද තියෙන ලොකුම අභියෝගය. අපි මෙතනින් පටන් ගමු. මූලාශ්‍රයේ තියනවා භාවනාවටම කැපවෙන කෙනාව සමාජය දකින්නේ භාවනා පිස්සෙක් විදිහට කියලා. කෙල පිරුණු පඩිකේකමකටවත් ගණන් ගන්නේ නැහැ කියලාත් කියනවා. ඕ. දැන් භාවනා මධ්‍යස්ථානයක ඉන්න කෙනෙකුට ඒක දිරිගැන්වීමක් වෙන්න පුරුවන්. ඒත් මට මේක කියවනකොට හිතුණා එතකොට අපි වගේ රස්සාවක් අරගෙන පවුලක් එක්ක ඉන්න කෙනෙක්ට මේ පාර වැහිලාද? හරිව වැදගත් ප්‍රශ්නයක්. ඇත්තදම මෙතන තියෙන දුර්වලතාවය තමයි ධර්මය ලෝකයෙන් පැනලා යන දෙයක් විදියට අර්ථකථනය කරන එක. ඔව්, ඒකෙන් ලොකු පරතරයක් හැදෙනවා. අනවශ්‍ය පරතරයක්. ඒකෙන් හිතෙනවා මේක කරන්න නම් ඔක්කොම දාලා යන්න ඕනේ කියලා. ඉතින් මම යෝජනා කරන්නේ අපි මේක නැවත රාමුගත කරමු. ලෝකය අත්හරිනව නෙවෙයි ලෝකය තුරම දක්ෂ විදියට ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ අර භාවනා පිස්සෙක් කියන රූපකය පැත්තකින් තියමු. ඒලෙනුවට හිතමු දක්ෂ නාවිකයෙක් කියලා. ගිහි සාධකයා කියන්නේ ජීවිතයේ කියන සංකීර්ණ මුහුදේ යන නාවිකයෙක්. ඉන්ද්‍රිය දොරටු ගැන සිහිය කියන්නේ නැවදාලා පණින්න එක නෙවෙයි. ඇලීම් ගැටීම් කියන ගල්පර වලින් නැව බේරගන්න. අර සංවේදීය ඉන්ද්‍රියන් කියන උපකරණ ටික පාවිච්චි කරන එක. ඒ නාවිකයා කියන උපමාව හරිම ලස්සනයි. ඒකෙන් අර පීඩණය අඩු වෙනවා වගේ. ඔව්. භාවනාව කියන්නේ පලායමක් නෙවෙයි. ජීවිතයට මුහුණ දීමේ දක්ෂතාවයක් වෙනවා. ඒත් ප්‍රායෝගිකව එදිනදා ජීවිතේ කුණාටු මැද්දේ කියමුකෝ ඔෆිස් එකේ ඩෙඩ්ලයින් එකක් පවුලේ ප්‍රශ්නයක් ඒ වෙලාවට කොහොමද දොර නැව පාලනය කරන්නේ? හරිම හොඳ ප්‍රශ්නයක්. හිතන්න ඔෆිස් එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක ඩෙඩ්ලයින් එකක් ළඟයි. පීඩණය උපරිමයි. ඒක තමයි කුණාටුව. ඔව්. ඉස්සර අපි කරන්නේ එක්කෝ ඒ පීඩනයත් එක්කම පිස්සුවෙන් වගේ වැඩ කරන එක. නැත්තම් ඒකෙන් පැනලා යන්න Facebook යන එක. ඒක ඇත්ත. දක්ෂ නාවිකයා මොකද කරන්නේ? එයා මොහොතකට තමන්ගේ ශරීරය කියන උපකරණය දිහා බලනවා. ආ මගේ උරහිස් තද වෙලා හුස්ම ගැනීම වේගවත් වෙලා කියලා හඳුනා ගන්නවා. හ්ම්. අන්න ඒ හඳුනා ගැනීම නැවේ වේගයේ ටිකක් පාලනය කළා වගේ ඒකෙන් ඩෙඩ්ලයින් එක නැති වෙන්නේ නැහැ. ඒත් ඒ කුණාටුව මැද්දේ කලබල නැතුව නැව පදවන්න පුළුවන් වෙනවා. හරි. එතකොට මේ නාවිකයාට තමන්ගේ උපකරණ, ඒ කියන්නේ ඉන්ද්‍රියන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම. මං හිතන්නේ එතනට තමයි අර සංයෝජන කියන ගැඹුරු කාරණය සම්බන්ධ වෙන්නේ. මූලාශ්‍රයේ තියෙනව අර කළුයි සුදුයි හරක් දෙන්නෙක්ව ලණුවකින් බඳින උපමාව. ඔව්. ඒක ටිකක් දාර්ශනිකයි වැඩි වගේ මට හිතෙන්නේ. බැඳීම තියෙන්නේ ඇසේවත් රූපේවත් නෙවෙයි ඒ දෙක ගැට ගහන ලණුවේ කියලා කියන එක. සමාජ මාධ්‍ය ස්ක්‍රෝල් කරන කෙනෙක්ට ඒක කොහොමද දැනෙන්නේ? ඔව් ඔබ හරි. ඒක තමයි මෙතන තියෙන දුර්වලතාවය. ඒ ගැඹුරු සංකල්ප එදිනෙදා අත්දැකීම් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඉති මොකද යෝජනාව? මගේ යෝජනාව තමයි මේ දාර්ශනික කරුණු නූතන මනෝවිද්‍යාත්මක භාෂාවට පරිවර්තනය කරන එක. අර ලණුව කියන එක ගමු. ඒ ලණුව කියන්නේ වෙන නෙවෙයි. අපේ පුරුද්දට ගිය ක්ෂණික ප්‍රතික්‍රියාව habitual automatic reaction එක. ඔන්ලයින් ඇඳුමක් දැක්කා මට මේක ඕන කියලා හිතනවා buy now ඔබ නම. ආ හරි. බැඳීම තියෙන්නේ ස්ක්‍රීන් එකේවත් ඇඳුමේවත් නෙවෙයි. ඒ දෙක අතර ඇතිවෙන අර මට ඕන කියන ක්ෂණික ආවේගය. ඒක තමයි ලනුව. භාවනාව කියන්නේ අර බොත්තම ඔබන්න කලින් තප්පර කාලයකට ඒ ආවේගය හඳුනාගන්න එක. ඔව් ඒ බයිනව් බොත්තම වගේම තමයි සමහර විට WhatsApp මැසේජ් එකක් දැක්ක ගමන් ඇතිවෙන තරහව. ප්‍රශ්නේ තියෙන්නේ ෆෝන් එකේවත් මැසේජ් එකේවත් නෙවෙයි. හරියටම. ඒකට ප්‍රතිචාර දක්වන අපි පුරුද්දේ. ඒ පුරුද්ද තමයි ලනුව. හරියටම හරි. ඔතනට තමයි මූලාශ්‍රයේ තියෙන සිංහ ප්‍රතිපත්තිය අයි බලු ප්‍රතිපත්තිය කියන උපමාව හරියටම ගැලපෙන්නේ. ආ. ඔව්. බල්ලෙකුට ගලකින් ගැහුවම බල්ලා දුවන්නේ ගල පස්සේ. ඒක ගලත් එක්ක තරහයි. ඒත් සිංහයෙකුට ගැහුවොත් සිංහයා ගල දිහා බලන්නේ නැහැ. සිංහයා බලන්නේ ගල ගහපු කෙනා දිහා නේද? ඊට වඩා ගැඹුරට සිංහයා බලන්නේ හේතුව මොකක්ද කියලයි. දැන් බලන්න අපි ඩ්‍රයිව් කරනකොට වෙන වාහනයක් අපිව කපලා යනවා. බලු ප්‍රතිපත්තිය තමයි ඒ වාහනයක් එක්ක තරහ ගන්න එක. හොන් ගහනවා, බනිනවා. අපි දුවන්නේ ගලපස්සේ. එතකොට සිංහ ප්‍රතිපත්තිය? සිංහ ප්‍රතිපත්තිය කියන්නේ බාහිර සිදුවීම දිහා බලන එක නවත්තලා තමන් තුළම හටගත්ත තරහව කියන සංයෝජනය දෙස කෙලින්ම බලන එක. හේතුව තියෙන්නේ එළිය නෙවෙයි තමන් තුලයි කියලා තේරුම් ගන්න එක. ඒක හරිම ප්‍රබලයි. ඒත් ප්‍රායෝගිකව රිය පදවන ගමන් භාවනා කරන්නද කියන්නේ ඒක කරන්න කොහොමද? ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නැතුව? නියම ප්‍රශ්නයක්. නෑ. කවදාවත් තරහව යටපත් කරන්න එක නෙවෙයි මෙතන වෙන්නේ. ගැඹුරු භාවනාවක් නෙවෙයි ක්ෂණික හඳුනා ගැනීමක්. a microsecond of recognition. ඔව්. වාහනේ කපලා ගියා ඇඟට දැනෙනවා තරහව එනවා කියලා. හදවත ගැහෙන වේගෙ වැඩි වෙනවා. ඒ මොහොතේ ආ මට දැන් තරහ ගිහින් කියලා. තත්පර කාලයකට හිත ඇතුලෙන් හඳුනා ගන්න එක. ඒ හඳුනා ගැනීමෙන්ම අර ලණුව ටිකක් බුරුල් වෙනවා. බල්ලා වගේ වාහනේ පස්සේ පන්නන්නේ නැතුව තමන්ගේ හිතේ ඇති උනදී මොහොතකට දකිනවා. එතකොට ප්‍රතික්‍රියාවයි සිදුවීමයි අතර පොඩි ඉඩ කැඩෙනවා. ඒ ඉඩ කැඩ තුල තමයි නිදහස තියෙන්නේ. හරියටම. අපි එහ ගැන කතා කළා කන ගැනත් මේ විදිහට මෙතන පුරවන් නේද? මොකද එදිනෙදා ජීවිතේ අපිව වඩියම පාලනය කරන දෙයක් තමයි ශබ්ද. අනිවාර්යෙන්ම. කන කියන්නේ ඇහැටත් වඩා සංවේදී දොරටියක් වෙන්න පුළුවන්. ඒක අල්ලපු gederinen සද්දයක් වෙන්න පුළුවන්. නැත්තම් රැකියාවේදී කවුරු හරි කියන විවේචනයක් වෙන්න පුළුවන්. ඔව්. අපි අර ගල සහ ගල ගැසු කෙනා කියන උපමාවම ගමු. හිතන්න ඔෆිස් එකේ මීටින් එකකදී ඔබේ ප්‍රධානිය ඔබ කරපු වැඩක් විවේචනය කරනවා. ටිකක් සැර වචන වලින්. හයි. බලු ප්‍රතිපත්තිය තමයි ඒ වචනේ කියන ගල පස්සේ දුවන එක. එයා මට මෙහෙම කිව්වේ කොහොමද? මේක අසාධාරණයි කියලා හිතේ තරහවක් දුකක් ඇති කරගන්න එක. එතකොට සිංහ ප්‍රතිපත්තිය කොහොමද එතනට අදාළ වෙන්නේ? සිංහ ප්‍රතිපත්තිය කියන්නේ ශබ්දය සහ ඒ ශබ්දය නිසා හිතේ ඇතිවන වේදනාව අතර වෙනස දකින්න එක. ප්‍රධානියාගේ වචන කනට ඇහෙනවා. ඒක යථාර්ථය. ඒත් ඒ වචන ඇහුන ගමන් හිතේ ඇතුලේ මට පහර දුන්නා මාව අවතක්සේරු කළා කියන හැඟීමක් ඇති වෙනවා. අන්න ඒක තමයි සංයෝජනය. අන්න ඒක තමයි ලනුව. ආ හරි ඒ වේදනාව. ඔව්. සිංහයා වගේ කෙනා ඒ වචනවලට වඩා තමන් තුල හටගත්තු ඒ වේදනාව දිහා බලනවා. ආ මගේ මාන්නෙට රිදුනා කියලා හැඟීම හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීමෙන් පස්සේ එයම හඳුනාගත්තම ඒ හැඟීමට වහලෙක් වගේ ෂණිකව කෑ ගහනව වෙනුවට ටිකක් ඉවසලා ඔබතුමා කියන කාරණේ මට තේරුණා මම මේ ගැන බලන්නම් වගේ බුද්ධිමත් ප්‍රතිචාරයක් දෙන්න ඉඩක් ලැබෙනවා. කියන්නේ රසය. ඕ ඒක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ගිහියෙක්ට පවුලේ අයත් එක්ක යාළුවොත් එක්ක එකතු වෙලා රසවත් කෑමක් කන එක ජීවිතේ ලොකු සතුටක් නේ. ඒත් මේ මූලාශ්‍රය කියවුවම අර රස ගෘද්ධිය ගැන කියනකොට හිතෙනවා ඒ සතුටත් රස තණ්හාව කියන අකුසලයක්ද කියලා. ඒක තමයි වෙන්න පුළුවන් වැරද්ද. රසවින්දනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් විදියට ඉදිරිපත් කිරීම තමයි මෙතන තියෙන දුර්වලතාවය. ඒකෙන් වෙන්නේ තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගැනත් වරදකාරී හැඟීමක් කෙන එක. එහෙම නැතු ඉන්නේ කොහොමද? යෝජනාව තමයි අපි පුරුදු කළ යුත්තේ රසවින්දනයේ නැතිකරන එක නෙවෙයි ප්‍රඥාවන්ත රසවින්දනයක් ඇති කරගන්න එක. wise enjoyment ප්‍රඥාවන්ත රසවින්දනයක්. ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන් උදාහරණයක් එක්ක. පුරුවන්. අපි හිතමු සිහිනුවණින් යුත් භෝජන සංග්‍රහයක් කියලා. a mindful feast. ඔබ පවුලේ අයත් එක්ක විශේෂ අවස්ථාවක හොඳ රෙස්ටුරන්ට් එකට යනවා. හරි. පරණ ක්‍රමය තමයි ඒ ගැන වර්ධකාරී හැඟීමක් ඇති කරගන්න එක. අලුත් ක්‍රමය තමයි ඒක භාවනාවක් කරගන්න එක. කෑම කනකොට ඔබ කරුණු කීපයක් ගැන සිහියෙන් ඉන්නවා. 1. ආහාරයේ රසය, සුවඳ, දිවේ දැනෙන විදිහ. ඒ කියන්නේ ජීවායතනය පිළිබඳ සිහිය. ඔව්. 2. පවුලේ අයත් එක්ක මේ මොහොත බෙදා ගැනීමේ සතුට. ඒක චිත්තානුපසනාව. 3. වැදගත්ම දේ. තෘප්තිය කියන සීමාව පැනලා කෑදරකම පටන් ගන්න මොහොත හඳුනා ගැනීම. තව එකක් ඇවොත් හොඳයි කියලා හිතෙනේ මොහොත. හරියටම. අන්න එතන තමයි සංයෝජනය හටගන්නේ. ඒ මොහොත සිහියෙන් දැකීම තමයි ප්‍රඥාවන්ත රසවින්දනය කියන්නේ. ඒක හරිම හොඳ අදහසක්. එතකොට අර මූලාශ්‍රයේ තේන දුන්දී සුවඳයි කියන කතාව ගිහියෙකුට ගලප ගන්න පුළුවන් නේද? කොහොමද? පැවිදි කෙනෙක්ට දානේ ලැබෙනවා වගේ නෙවෙයිනේ අපිට. ඒත් අපිට හිතන්න පුළුවන් මේ ආහාරය මටයි මගේ පවුලටයි මේ ජීවිතය ගෙවන්න ධර්මය පුරුදු කරන්න ශක්තිය දෙනවා. ඒ නිසා මම මේකට කෘතඥ වෙනවා කියලා. හරියටම හරි. ඔග ඒක හරිම ලස්සනට ගලපගත්තා. එතකොට ඒක තණ්හාවෙන් එහාට ගිය කුසල සිතිවිල්ලක් වෙනෝ නේද? අනිවාර්යයෙන්ම. එතකොට වෙන්නේ ආහාර ගැනීම කියන්නේ බිය බිය යුතු අනතුරක් නෙවෙයි කෘතඥතාවය පුරුදු කරන්න ලැබෙන අවස්ථාවක් වෙන එක. ඒකෙන් සම්පූර්ණ දෘෂ්ටියම වෙනස් වෙනවා. එසේනම් අද අපි කතා කළ කරුණු සාරාංශගත කළොත් පළමුව භාවනා කරන ගිහියා සමාජයෙන් පලා යන භාවනා පිස්සෙක් ලෙස නෙවෙයි ජීවිතය කියන මුහුදේ යන දක්ෂ නාවිකයෙක් ලෙස නැවත රාමුගත කිරීම. ඔව් ඒක වැදගත්. දෙවනුව සංයෝජන වගේ ගැඹිරු සංකල්ප අපේ දිනදා ජීවිතයේ ඇතිවෙන ක්ෂණික පුරුද්දට ගිය ප්‍රතික්‍රියා විදිහට හඳුනා ගැනීම. අර සිංහ ප්‍රතිපත්තිය අනුගමනය කරන එක. හරි. තෙවනුව ඉන්ද්‍රිය සුවය විශේෂයෙන්ම ආහාර රසය භීතියකින් ප්‍රතික්ෂේප කරනව වෙනුවට ඒක ප්‍රඥාවන්ත වින්දනයක් සහ කෘතඥතාවය පුරුදු කරන්න භාවනා අරුමුණක් කරගන්න එක. හ්ම්. ඊටාම හොඳ සාරාංශයක්. ඉතින් මේ කරුණු නැඹතත් ඔබේ ජීවිතයට ගලපා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා ඔබේ අධ්‍යක්ෂියම එක්ක මේ කරුණු තවදුරටත් විමසා බලලා නැවතත් අපට ඉදිරිපත් කරන්න. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන සූත්‍රය යන ආයතන පබ්බය ගැන ඉදිරිපත් වෙච්ච මේ විග්‍රහය නූතන ගිහි ජීවිතයට කොහොමද තවත් ප්‍රායෝගික කරගන්නේ කියලයි. ඔව්. ඉතින් මෙතනදී මුලින්ම හිතට එන දෙයක් තමයි මේ ඉන්ද්‍රියන් සංයෝජන ගැන තියෙන ගැඹුරු න්‍යායාත්මක විග්‍රහය. ඒක එදිනදා ප්‍රශ්නයක ඔට්ටු වෙන කෙනෙක්ට ටිකක් දුරස්ත දෙයක් වගේ දැනෙන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි මම හිතන්නේ අර pāli වචනවලත් වටිනාකමක් තියෙනවා සංයෝජනය කිව්වම අර ගැට ගැසීම කියන අදහස එනවනේ. නිකම්ම කේන්තිය කියනවට වඩා ඒක ගැඹුරුයි වගේ නේද? සමහර විට ප්‍රශ්නේ තියෙන්නේ වචනවල නෙවෙයි අපි ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැති එකයි. ඒක හොඳ කරුණක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඉරිසියාව කියන්නේ ඉරිසියාව. ඒකට සංයෝජන කියලා අලුත් වචනයක් මොකටද කියලා. ඔව්. මේ pāli වචන දැනගැනීමෙන් ඒක ගැට ගැසීමක් කියලා තේරුම් ගැනීමෙන් ලැබෙන අමතර ප්‍රායෝගික වාසිය මොකද්ද? මම ට්‍රැෆික් එකේ ඉන්නකොට තරහ ගියාම ඒකට සංයෝජනයක් කියලා ලේබල් ගහුවට මගේ තරහව අඩු වෙනවද? හරිම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ඒක තමයි වෙන්න ඕන. ලේබල් කරන එකෙන් වෙන්නේ ඒ හැංගීමෙන් අපිව පොඩ්ඩක් ඈත් කරන එක. මට තරහ ගිහින් කියනෝ වෙනුවට ඒක පුද්ගලීකරණය කරන එක අදු කරනවා. හරියටම. මෙතන තරහ කියන මානසික తත්වය හටගෙන තියෙනවා. මේක තමයි අර කියන සංයෝජනය කියලා දකිනකොට ඒක පුද්දලික ප්‍රශ්නයක් වෙන එක නවතිනවා. නිකම්ම හිතේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් බවට පත් වෙනවා. අපි නූතන උදාහරණයක් ගමු ඔබ සෝෂල් මීඩියා එකේ ඉන්නකොට යාළුවෙක්ගේ සුඛෝපභෝගී ට්‍රිප් එකක ෆොටෝ එකක් දකිනවා. ඕ ඒක තින් හැමදාම වෙන දෙයක්. හරියටම. මෙතන ඇස කියන්නේ ඔබ. රූපය කියන්නේ ඒ ෆොටෝ එක. එතකොට සංයෝජනය කියන්නේ මොකක්ද? ඒ තමයි අර ක්ෂණිකව ඇතිවෙන ඉරිසියාව. මගේ ජීවිතය හරිම නීරසයි කියන සිතුවිල්ල. එහෙම නැත්තම් හදිස්සිය ඇතිවෙන ආශාව. සංයෝජනය කියන්නේ අద్භූත දෙයක් නෙමෙයි. අර ඇඟටම දැනෙන චිත්තවේගී ගැට ගැසීම. සංයෝජනය කියන වචනේ ඒ ගැට ගැසීමේ ස්වභාවය මතක් කරනවා. ඒක නිකම්ම සිතුවිල්ලක් නෙවෙයි. ඒක ගැටයක්. ඒ කියන්නේ සංයෝජනය කියන්නේ පිටින් එන දෙයක් නෙවෙයි අපි ඇතුළෙන්ම හදාගන්න ගැටයක් කියන එක. මට මතකයි පහුගිය දවසක මගේ ප්‍රධානිය ටිකක් සැරෙන් කතා කළා. ඔව්. ඇත්තකම එයා තරහින් නෙවෙයි. එයා හිටියේ පීඩනයකින්. ඒත් ඒ වචන ටික මගේ හිතේ ඇනුණා. පැය ගාණක් මම ඒක ආයෙ හිතුවා. ඇයි මට එහෙම කිව්වේ? අන්න ඒකද මේ කියන සෝත විඥානය සහ සංයෝජනය. හරියට මේක තමයි. ශබ්දය කියන්නේ එළිය තිබුණු දෙයක්. ඒක ඔබේ කනට ආවා. නමුත් ඒ ශබ්දේ වටා ඔබ හිතෙන් ගොඩනගපු කතාව, අර වේදනාව, අන්න ඒක තමයි ගැටය. අන්න ඒකේ සංයෝජනය. භාවනාව කියන්නේ ඒ ගැටය හදන මොහොතේම ඒක අඳුරගන්න එක. හරි. ඒක දැන් ගොඩක් පැහැදිලියි. ඉතින් මේ අභ්‍යන්තර ගැට ගැසීම ගැන කතා කරද්දිම මූලාශ්‍රයේ තියෙන තවත් තැනක් මතුවෙනවා. ඒ තමයි මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් තියෙන ලෝකය. ඔව්. ඒ කියන්නේ ගිහි ජීවිතේ. ගිහි ජීවිතේ කියන්නේම ප්‍රශ්නයක්. පැනලා යන්න ඕන දෙයක් කියන අදහස. සිද්ධාර්ථ කුමාරයා පවුල දාලා යන එක උතුම්ම ආදර්ශ විදියට පෙන්වුවම පවුලක් රැකියාවක් තියෙන කෙනෙක් කොහොමද ඒක Tamanට ගලපගන්නේ? ඔව් ඒක ගොඩක් දිනෙකට තියෙන ගැටලුවක්. මූලාශ්‍රයේ අර අන්ධ පෘතර්ජනයා සහ භාවනානුයෝගියා අතර පැහැදිලි බෙදීමක් හදනවා. හ්ම් ඒක කියවනකොට තමන්ගේ මුළු ජීවිතේම වැරදි තමන් ඉන්නේ වැරදි පැත්තේ කියන හැඟීම එන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ අධෛර්යමත් වෙන එක නේද? ඒක ඇත්ත. ඒත් සමහර විට අපි ඒ ඉගැන්වීම දිහා බලන්න ඕන කෝණය වෙනස් කරගන්න ඕනේ. ඒකේ අරමුණ ලෝකයෙන් පලා යාම නෙවෙයි ලෝකියත් එක්ක ඥානවන්තව ගනුදෙනු කිරීම වෙන්න බැරිද? ඥානවන්තව ගනුදෙනු කරනවා කියන එක හොඳ අදහසක්. ඒත් ඒකේ සීමාව කොතනද? කෙනෙක්ට තමන්වම රවටා ගන්න පුළුවන් නේද? මම මේ රස කෑම වේල ගන්නේ තණ්හාවෙන් නෙවෙයි සිහියෙන් කියලා. ඔව් ඔව් ඒක ලොකු අවදානමක්. මම මේ සෝෂල් මීඩියා එකේ පැය ගාණක් ඉන්නේ ලෝකෙ ගැන දැනගන්න. ඇලෙන්නේ නැතුව කියලා හිතන්න පුළුවන්. කොහොමද අපි රැවටීමෙන් බේරෙන්නේ? අන්න එතනට තමයි මූලාශ්‍රයම තියෙන සිංහ ප්‍රතිපත්තිය කියන උපමාව ගලප ගන්න පුළුවන් වෙන්නේ. ආ සිංහේකට ඊතලයක් වෙදුනම ඌ ඊතලේ ආපු දිහාව බල බල දුවන්නේ නෑ. ඌ කරන්නේ නැවතිලා තමන්ගේ ඇඟේ තියෙන තුවාලි දිහා බලන එක. ඒ වගේ ගිහියෙකුට බාහිර ලෝකෙන් එන ඊතල වළක්වන්න බෑ. රසවත් කෑම, ලස්සන දේවල්, ප්‍රශංසා, විවේචනා ඔක්කොම එනවා. ඔව්. දක්ෂකම තියෙන්නේ කෑමයකට හරි බැනපු කෙනාට හරි දුස් කියන එක නෙවෙයි. සිංහෙක් වගේ නැවතිලා Taman තුල ඇතිවන ප්‍රතික්‍රියාව දිහා බලන එක. අන්න ඒකයි ඥානවන්ත ගනුදෙනුව. කියන්නේ ප්‍රශ්නේ කෑමයකේ නෙවෙයි ඒකට ඇතිවෙන කෑදරකමේ ප්‍රශ්නේ ප්‍රශංසාවේ නෙවෙයි ඒකෙන් උඩඟු වෙන එකේ හරියටම සිහිය කියන්නේ අන්නේ අභ්‍යන්තර ප්‍රතික්‍රියාල දකින කණ්ණාඩිය. ඒක හරිම ප්‍රායෝගික පැහැදිලි කිරීමක්. එතකොට අර රාහු ජාතෝ බන්ධනං ජාතං කියන කතාව. ඒ කියන්නේ දරුවෙක් ඉපදුනාම බන්ධනයක් ඇති වුණා කියන එක ගිහියෙකුට දැනෙන විදිහට කොහොමද අපි නැවත අර්ථකථනය කරන්නේ? මොකද ඒක ගොඩාක් දෙමෝපියන්ට හිතට අමාරු තැනක්. ඇත්තටම. ඒක වචනාර්ථයෙන් ගත්තොත් පෞල් ජීවිතේ හෙලා දැකීමක් වගේ පේනවා. ඒත් අපි මෙහෙම හිතුවොත් බන්ධනය දරුවා නෙවෙයි. බන්ධනය වෙන්නේ දරුවා කෙරෙහි අපි ඇති කරගන්න සිහිවිකල් ඇලීමක්. ඒ කියන්නේ උපාදානය. ඇත්තටම දරුවෙක් කියන්නේ සිහිය පුහුණු කරන්න ලැබෙන හොඳම අවස්ථාවක්. ඒ කොහොමද? ආදරය, කරුණාව, වගකීම, ඉවසීම, අත්හැරීම මේ හැමදේම දරුවෙක් එක්ක ගනුදෙනු කරද්දී ප්‍රායෝගිකම පුහුණු වෙන්න වෙනවා. නිස්කලංක ආරණ්‍යයක පැයක් භාවනා කරනවට වඩා අසනියපුණු දරුවෙක් එක්ක එක රැයක් නිදිමරාගෙන ඉන්නකොට අපේ ඉවසීම, මෛත්‍රිය උපරිමේම පරීක්ෂාවට ලක් වෙනවා. ඒක ඇත්ත. එතකොට ගිහි ජීවිතය කියන්නේ පැනලා යන්න ඔය බාධකයක් නෙවෙයි. ඒකම තමයි අපේ භාවනා පුහුණුබිම. අන්න ඒකයි. ඒ අදහස ගොඩක් බලවත්. කැලේට යනව වෙනුවට සිහිය තුලින් නගරය ඇතුළෙම කැලේ හොයාගන්න එක තමයි ගිහියෙකුගේ දක්ෂතාවය. හරි. ඒවනම් අපි ලෝකයේත් එක්ක ඥානවන්තව ගනුදෙනු කරනවා නම් ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද කරන්නේ කියන එක. ඔව් මූලශ්‍රේය භාවනා මාර්ගයේ ඉදිරිපත් කරලා තියෙන්නේ හරිම අනුක්‍රමික ශාස්ත්‍රීය විදිහට කායානුපස්සනාව ඊට පස්සේ වේදනානුපස්සනාව. ඔව් ඒ පිළිවෙල. ඒ පිළිවෙල. ඒත් කාර්යබහුල කෙනෙක්ගේ ජීවිතේ එහෙම පිළිවෙලක් නැහනේ. සමහර වෙලාවට මම දවස පටන් ගන්නෙ හිතේ දුවන සිතුවිලි කුණාටුවක් එක්ක. ඕ ඒක හරිම පොදු අත්දැකීමක්. ඒ වගේ වෙලාවට අර નિયમિત පිළිවෙලටම යන්න හැදොත් වෙන්නේ Taman වැරදියට භාවනා කරනවා කියලා හිතලා මුළු උත්සාහයම අතෑරලා දාන එක. ඒක ඇත්ත. ඒක හරියට ගෙදරකට ඇතුල් වෙන්න ඕනේ ඉස්සරහ දොරෙන් විතරයි කියලා නීතියක් දාලා තියෙනවා වගේ වැඩක්. හැබැයි අපි ඉන්නේ ඇරලා තියෙන ජනේලයක් ළඟ. එතකොට අපි ජනේලෙන් ඇතුල් වෙන එක නේද බුද්ධිමත්. අන්න ඒකට තමයි ධර්මයේම තියෙන යථාපාකටම් කියන උපදේශය වැදගත් වෙන්නේ. ඒ කියන්නේ වඩාත්ම ප්‍රකට වන දෙයට අවධානය යොමු කිරීම. යථාපාකටම්. ඒ කියන්නේ ඒ මොහොතේ මගේ අත්දැකීමේ ඉස්මතු වෙලා පේන දේ තමයි මගේ භාවනා අරමුණ කියන එකද? හරියටම. එතකොට අර ඉන්ද්‍රිය 6 ආයතන 6 ගැන ඉගෙන ගන්න එකේ තේරුම මොකක්ද? අන්න ඒක තමයි සම්බන්ධය. ඉන්ද්‍රිය 6 එහෙම නැත්නම් ආයතන 6 කියන්නේ අපි මතක තියාගන්න ඕන ලිස්ට් එකක් නෙමෙයි. ඒක අපේ එදිනෙදා ජීවිතේ පාලක පුවරුවක් වගේ. ඩෑෂ්බෝඩ් එකක් වගේ. ඕ ඩෑෂ්බෝඩ් එකක්. ඕනෑම මොහතක මේ ඩෑෂ්බෝඩ් එකේ ලයිට් 6 එකක් අනිවාර්යයෙන්ම දැල්වෙමින් තියෙනවා. සමහර වෙලාවට ඇහැට පේන රූපයක් නිසා ඇසේ ලයිට් එක. තවත් වෙලාවක හිතේ දුවන සිතුවිල්ලක් නිසා මනසේ ලයිට් එක. දක්ෂතාවය වෙන්නේ බලෙන් ගිහින් හුස්ම කියන ලයිට් එක ඔන් කරන්න හදන්නේ නෙවෙයි දැනටමත් දැල්වෙමින් තියෙන ලයිට් එක මොකක්ද කියලා අඳුනගන්න එක. ඒ උපමාව හරිම පැහැදිලි. ඒ කියන්නේ මම වාහනේ ට්‍රැෆික් එකක හිරවලා ඉන්නකොට වටේ තියෙන වාහනවල හෝන් සද්දේ සහ ඒ නිසා මගේ හිතේ ඇතිවෙන නොසන්සුන්කම කියන වේදනාව තමයි වඩාත්ම ප්‍රකට. ඔව්. එතකොට මගේ භාවනාවේ ආරම්භය වෙන්න ඕනේ ඒක. මම බලෙන් හුස්ම ගන්න හිතන්න ඕනේ නැහැ. හරියටම ඒ මොහොතේ ඔබේ භාවනා අරුමුල වෙන්නේ ඒ ශබ්දය සහ ඒකට හිතේ ඇතිවෙන ප්‍රතිචාරය. ඒ ශබ්දය නරකයි කියලා ලේබල් නොකර ඒක නිකම්ම ශබ්දයක් විදිහට අහගෙන ඉන්න එක. ඒ නොසන්සුන්කම එක්ක සටන් නොකර ඒක හිතේ ඇතිවෙන හැඟීමක් විදියට දකින්න එක. එතකොට ට්‍රැෆික් එක පවා භාවනාවක් වෙනවා. ඔව් ඒ වෙලාවට හුස්ම ගැන හිතන්න කිව්වොත් ඒක තවත් පීඩනයක්. ඒකනේ තව උදාහරණයක් ඔබ වැදගත් මීටින් එකකට කලින් ඉන්නවා. එතකොට වඩාත්ම ප්‍රකට මොකද්ද? හුස්මද? නෑ. හිතේ දුවන සිතුවිලි. මම හොඳට කරයිද? අනිත් අය මොනවා හිතයිද? වගේ දේවල්. හරියටම ඒ බිය සහ සැලසුම්. එතකොට භාවනාව කියන්නේ ඒ සිතුවිලි කුණාටුව නවත්තන්න හදන එක නෙවෙයි. ඒකේ අතරමං නොවි ඒ සිතුවිලි එනවා යනවා දිහා නිකම්ම බලාගෙන ඉන්න එක. මේ විදිහට බැලුවම ආයතන 6 කියන රාමුව අපිට ඕනෑම අවස්ථාවකට ගලප ගන්න පුරුවන් ප්‍රායෝගික මෙවලම් කටලයක් වෙනවා. එහෙම බලනකොට මේ ඉදිරිපත් කරලා තියෙන කරුණු ටිකක් වෙනස් විදිහට සකස් කළත් ඒකේ තියෙන ගැඹුරු හරය නූතන ගීයෙකුගේ සංකීර්ණ ජීවිතයට හරිම බලවත් උදව්වක් වෙන්න පුරුවන්. අනිවාර්යයෙන්ම ප්‍රධානම දේ තමයි මේ ඉගැන්වීම් හුදෙක් ඉගෙනගත යුතු න්‍යායක් විදිහට නෙවෙයි ජීවිතයේ ඕනෑම මොහොතක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික මාර්ගෝපදේශයක් විදිහට ඉදිරිපත් කරන එක. අද සාකච්ඡාවේ ප්‍රධාන යෝජනා සාරාංශගත කළොත් අපි අත්‍තරම කතා කළේ දෘෂ්ටි කෝණ තුනක වෙනසක් ගැන. පළමුව සංයෝජන වගේ සංකීර්ණ න්‍යායාත්මක වචන සෝෂල් මීඩියා පාවිච්චි වගේ ඉදිරියදා උදාහරණ හරහා අපේ ඇඟටම දැනෙන අත්දැකීම් බවට පත් කිරීම. දෙවනුව ලෝකයෙන් සහ ගිහි ජීවිතෙන් පලා යයිති කියන අදහස වෙනුවට සිංහයෙක් වගේ Taman තුල ඇතිවන ප්‍රතික්‍රියාව දෙස බලමින් සීයෙන් යුතුව ලෝකය හා ගනුදෙනු කිරීමට ඉගෙන ගැනීම. ඒ කියන්නේ ගිහි ජීවිතයම භාවනා පුහුණු බිමක් කර ගැනීම. දෙවනුව කායානුපස්සනාවෙන් පටන්ගෙන පිළිවෙලකට යායුතුයි කියන ස්ථාවර අනුපිළිවෙලකට කොටු වෙනවා වෙනුවට අර යථාපාකටං කියන මූල ධර්මය පාවිච්චි කරලා ඒ මොහොතේ අපේ පාලක පුවරුවේ වඩාත්ම ප්‍රකටව දැල්වන අරමුණ භාවනාවට යොදා ගැනීමේ වැදගත්කම. මෙම යෝජනා ඇතුළත් කරමින් ඔබගේ කරුණු නැවත සකස් කර ඉදිරිපත් කිරීමට අපි ඔබට ආරාධනා කරනවා. හොඳයි. දෙබසට ඔයාලව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ සතිපට්ඨාන සූත්‍රයේ එන ඊටාම ගැඹුරු කොටසක් ගැන ඒ තමයි ධම්මානුපස්සනාවට අදාළව අපේ ඇස කන නාසය වගේ ඉන්ද්‍රියන් හය ක්‍රියාත්මක වෙන විදිය. මූලාශ්‍රයේ මේක විස්තර කරන්නේ අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට. ඒ කියන්නේ දකින්නකොට අහනකොට කොහොමද අපිව බැඳීම් වලට එහෙම නැත්නම් සංයෝජන වලට අහු වෙන්නේ කියන එක ගැනයි. ඔව්. ඉතින් අද අපේ කතිකාවතේට පාදක වෙන ප්‍රශ්නේ තමයි මේ ගැඹුරු සිහි පිළිබඳ පිළිවෙත අපි එදිනදා ජීවිතයේ හැම තත්පරයකම ඔකට පාවිච්චි කරන්න ඕන දෙයක්ද? එහෙම නැත්නම් මේක භාවනා මධ්‍යස්ථානයක වගේ විශේෂ තැනක ඒකටම වෙන්වෙච්ච කෙනෙක්ට විතරක් කරන්න පුළුවන් ගැඹුරු ව්‍යායාමයක්ද කියන එක. මම හිතන විදිහට මේ ධර්ම කරුණු ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් දෙයක්. ඔබ මතු කරන කාරණය වැදගත්. හැබැයි මට හිතෙන විදියට ඒකේ අනිත් පැත්තත් අපි බලන්න ඕන. මම තර්ක කරන්නේ මේ ඉගැන්වීමේ තියෙන අර ගැඹුරු ස්වභාවය හින්දම මේක හැමෝටම හැම වෙලේම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කරන්න නම් ඒකටම සූදානම් වෙච්ච මනසකුත් ඒකට ගැළපෙන පරිසරයකුත් අවශ්‍යයි කියලයි. හ්ම් බලන්න මට හිතෙන්නේ අපි හැම හැම සීමා දාන්න ඕන නෑ කියලයි. මොකද හේතුව තමයි අපේ ඉන්ද්‍රියන් නේද? ඒ කියන්නේ ඇහැ, කන, නාසය මේ දේවල් උදේ ඇහැරෙන වෙලාවේ ඉඳන් රෑ නිින්දට යනකම්ම වැඩ. ඉතින් අපි දකින, අහන, විඳින හැම තත්පරයකම අර කියපු සංයෝජන ඇතිවෙන්න තියෙන ඉඩකඩ එහෙමත් නැත්නම් අවධානම එහෙමම තියෙනවා. අපි ලස්සන දෙයක් දැක්කම මේක මට ඕනේ කියලා හිතෙන ඇලීම නැත්නම් අපිට අකමැති දෙයක් ඇහුනම මේක නම් අහගෙන ඉන්න බෑ කියලා හිතන ගැටීම. අන්න ඒ වගේ බැඳීම් තමයි මේ සංයෝජන කියන්නේ. මූලාශ්‍රයේ පැහැදිලිවම කියනවා යංච තදුබයං පටිච්ච uppajjati සංයෝජනං කියලා. සරලවම කිව්වොත් ප්‍රශ්නේ තියෙන්නේ ඇහෙකවත් රූපයකවත් නෙවෙයි ඒ දෙක එකට ගැටෙනකොට අපි නොදැනුවත්වම ඇති කරගන්න බැඳීමේ. මේක නොනවත්තාම සිද්ධ වෙන දෙයක්. ඒ විතරක් නෙවෙයි මූලාශ්‍රය කියනවා සෑම පිනකම සංයෝජන තියෙනවා කියලා. ඒකෙන් කියවෙන්නේ අපි පින්කමක් කරන වෙලාවකදී වුණත් කොච්චර අවදියෙන් ඉන්න ඕනද කියන එකයි. ඉතින් මේක භාවනා මධ්‍යස්ථානයකට විතරක් සීමා කරන එක හරියට ලෙඩි තියෙන gederedi ඒත් බෙහෙත් බොන්නේ ඉස්පිරිතාලෙදි විතරක් කියනවා වගේ වැඩ. තේරෙනවා. ඒක ඇත්ත. හැබැයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ මූලාශ්‍රයම මේක හඳුන්වන්නේ කොහොමද කියන එකේ. බලන්න ඒකෙම පැහැදිලිවම කියවෙනවා නේද? මේ බණ කොහොමකවත් පොදුවේ කියන්න පුළුවන් බණක් නම් නෙවෙයි කියලා. ඒ වාක්‍යෙම අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන බරපතලකම. මෙච්චර ගැඹුරු විමර්ශනයක් කරන්න නම් ඒකට සූදානම් කරපු හික්මවපු හිතක් ඕන. ඒ වගේම ඒකට ගැළපෙන පරිසරයක්කුත් ඕන. මූලාශ්‍රයම කියනවා මේ වගේ පිළිවෙතකින් ණයව සාමාන්‍ය මිනිස්සු දකින්නේ පිස්සන් වගේ කියලා. ඒකෙම පේනවා මේක සාමාන්‍ය ජීවිතේ රාමුවෙන් එහාට ගිය දෙයක් කියලා. හිතන්න දවසේ වැඩවලට දුවන රැකියාවක් කරන පවුලක් බලාගන්න කෙනෙක්ට කොහොමද හැම තත්පරයකම Tamanගේ හිත ඇතුළට කිමිදිලා මේ වගේ විශ්ලේෂණයක් කරන්නේ? ඒක ඒක ප්‍රායෝගික නෑ. මූලාශ්‍රයන සිංහ ප්‍රතිපත්තිය කියන උපමාව ගණ්ඩ ඒ කියන්නේ සංවේදනයක මුල හොයාගෙන යන එක ඒකට ලොකු ඒකාග්‍රතාවයක් ඕන. ඒ වගේ ඒකාග්‍රතාවයක් හැම වෙලෙම තියාගන්න කාටද පුළුවන්? ඒ නිසා තමයි මූලාශ්‍රය පැහැදිලිවම යෝගාවචරයා කියන විශේෂ පිරිසකට මේක යොමු කරන්නේ. අරඤ්ඤංකතාවා රුක්ක මූලක්කතාවා. ඒ කියන්නේ වනාන්තරයකට රුක් මුලකට යන්න කියන උපදෙස් වලින්ම පැහැදිලි වෙනවා මේකට විශේෂ ජීවන රටාවක් අවශ්‍යයි කියලා. මට හිතෙන්නේ සංයෝජන කියන දේ නිරන්තර තර්ජනයක් නම් ඒකට මුහුණ දෙන විදියත් නිරන්තර වෙන්න ඕනේ කියලයි. මූලාශ්‍රයේ තියෙන අර කළුයි සුදුයි හරක් දෙන්නෙක් එක ලණුවකින් බැඳලා තියෙන උපමාව මතකද? එතනදි කියන්නේ බැඳීම තියෙන්නේ කළු හරකාගේවත් සුදු හරකාගේවත් නෙවෙයි. බැඳීමේ තියෙන්නේ ඒ දෙන්නව එකට ගැට ගහපු ලණුවේ. ඒ කියන්නේ ගැටීමේ. අන්න ඒ වගේ ඇහැයි රූපයයි ගැටෙනකොට ඇතිවෙන සංයෝජනය තමයි ප්‍රශ්නය. මූලාශ්‍රය කියනවා පෘථග්ජන හිතේ හැම ඉන්ද්‍රියක් දැකීමකදීම සංයෝජන ධර්මයක් කියනවමයි කියලා. ඒකෙන් ගැලවීමක් නැහැ. එහෙමනම් ඒකෙන් මිදෙන්න තියෙන පිළිවෙතත් ඒ මොහොතදීම ඒ එදිනදා ජීවිතය තුළම ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? එක විශේෂ අවස්ථාවකට කල් දාන්න බෑ. ඔබ ඒ උපමාව ගෙනාව එක හොඳයි. ඒත් මම ඒක දකින්න වෙනස් විදිහකට. ඔව්, ගැටීම හැම වෙලෙම වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒත් මූලාශ්‍රය අවධානය යොමු කරන්නේ ඒ හැම ගැටීමක් පස්සෙම දුවන්න නෙවෙයි. ඒ ගැටීම අඳුරගන්න අවශ්‍ය විශේෂිත පිළිවෙතක් ගැනයි. අපි තව උදාහරණයක් ගමු මූලාශ්‍රයෙන්ම. ආහාර ගැනීම. ඒ කියන්නේ ජීවහායතනය ගැන කතා කරන තැන. එතනදී කියන්නේ දවස පුරාම කටට දැනෙන හැම රසයක් ගැනම විමර්ශනය කර කර ඉන්න කියලාද? නෑ. එතනදී කතා කරන්නේ ආහාර ගන්න මොහොතේ කරන විශේෂ මෙනෙහි කිරීමක්. ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂාවක් ගැන. ඒකෙන් පැහැදිලිම පේනවා මේක ව්‍යුහගත තෝරාගත් මොහතක කරන පිළිවෙතක් මිසක් දවසේ පැය 24ම කරන අකණ්ඩ ක්‍රියාවලියක් නෙවෙයි. ඒක හරියට ව්‍යායාම කරනවා වගේ. අපේ ශරීරය හැම වෙලෙම තියෙනවා ඒත් අපි ව්‍යායාම කරන්නේ දවසේ සංකීර්ණ වේලාවක. ඒකට අවධානය දීලා. ඒත් එතනදී මට තව ප්‍රශ්නයක් මතුවෙනවා. පෘථග්ජනයා සහ යෝගාවචරයා අතර වෙනස. ඒ වෙනස තියෙන්නේ එයාලා ඉන්න පරිසරයේද නැත්නම් එයාලා පාවිච්චි කරන ක්‍රමවේදයේද? මම හිතන්නේ වෙනස තියෙන ක්‍රමවේදයේ. පෘථග්ජනයා ඒ කියන්නේ අපි වගේ සාමාන්‍ය කෙනෙක් නොදැනුවත්වම ඉන්ද්‍රිය අරමුණු වලට ප්‍රතිචාර දක්වනවා. යෝගාවචරයා කරන්නේ ඒ මොහොතට සිහිය ගේන එක. මේකට හොඳම උදාහරණය තමයි මූලාශ්‍රයේ එන බලු ප්‍රතිපත්තිය සහ සිංහ ප්‍රතිපත්තිය. මේක හරිම පුදුම උපමාවක් නේද? ඔව්. ඔව්. බල්ලෙකුට ගලකින් ගැහුවම බල්ලා තරහින් දුවන්නේ ගල පස්සෙන්. ගල හපා කන්න හදනවා. ඒත් සිංහයෙක්ට ගලකින් ගැහුවොත් සිංහයා ගල දිහා බලන්නෙත් නෑ. එයා හැරිලා බලන්නේ ගල විසි කරපු කෙනා කවුද කියලා. ඒ කියන්නේ ප්‍රශ්නේ මුල හොයාගෙන යනවා. අන්න ඒ වගේ අරමුණක පැටලෙනවා වෙනුවට ඒකේ මූලාරම්භය හොයන සිංහ ප්‍රතිපත්තිය ඕනෑම කෙනෙක්ට ඕනෑම මොහොතක අනුගමනය කරන්න උත්සාහ කරන්න පුළුවන්. රැකියා ස්ථානයේදී කවුරු හරි බනිනකොට ඒ වචනවලම එල්ලිලා තරහ ගන්නව වෙනුවට ඇයි මට මේ තරහ එන්නේ කියලා තමන්ගේ හිත දිහා බලන්න පුළුවන් නම් අන්න ඒක තමයි සිංහ ප්‍රතිපත්තිය. ඒකට වනාන්තරයකටම යන්න අවශ්‍ය නැහැ. ඒක බලවත් තර්කයක්. නමුත් ඔබ මේ කරුණ සලකා බැලුවද? මූලාශ්‍රයේ ඉගැන්වීම දේශනා කරන්නේ කාටද? පැහැදිලිවම භික්ඛවේ කියලා කියන්නේ භික්ෂූන් වගේ සම්පූර්ණයෙන්ම ඒ සඳහා කැපවුණු පිරිසකට. පවුලක්, දෙපළක්, දේශපාලනයක් ගැන හිතන්න ඕන සාමාන්‍ය මිනිස්සෙක්ගේ මානසිකත්වයටයි මේ හැමදේම අතෑරපු භාවනානුයෝගියෙක්ගේ මානසිකත්වයටයි ලොකු පරතරයක් තියෙනවා. ඒක මූලාශ්‍රයේම ඉස්මතු කරලා පෙන්වනවා. ඔබ කියනවා වගේ රැකියා ස්ථානයේදී ගැටලුවක් ආවම ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් කියමුකෝ. ඒත් ඒක කොයි මට්ටමටද? මූලාශ්‍රය කියනවා ඉන්ද්‍රිය අරමුණක වාදය ප්‍රතිවාදය සංවාදය වගේ ගැඹුරු විශ්ලේෂණයක් කරන්න කියලා. ඒ කියන්නේ ඒ අරමුණේ හොඳ පැත්ත නරක පැත්ත ඒ දෙකේම සංකලනය ගැන ගැඹුරින් හිතන්න. හිතන්න වැදගත් මීටිං එකක් මැද නැත්නම් දරුවෙක් බලාගන්න ගමන් කෙනෙක්ට මේ වගේ ගැඹුරු දාර්ශනික විශ්ලේෂණයක නිරත වෙන්න පුරුවන්ද? ඒක ප්‍රායෝගිකව කරන්න ගියොත් වෙන්නේ අතේ තියෙන වැඩෙත් අවුල් වෙන එක. ඒකයි මං කියන්නේ මේක විශේෂිත පිළිසකට විශේෂිත අවස්ථාවලට සීමා වෙච්ච පිළිවෙතක් කියලා. ඔබ මතු කරන ප්‍රායෝගිකත්වය ගැන කාරණිය මම පිළිගන්නවා. ඒක ලේසි දෙයක් නෙවෙයි. නමුත් මම ඒක දකින්නේ කල නොහැකි දෙයක් විදිහට නෙවෙයි. මූලාශ්‍රය අපිට එකපාරටම ගැඹුරුම තැනට පනින්න කියන්නේ නැහැ. ඒක පියවරෙන් පියවර ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. ආනාපාන සතිය වගේ අපිට ලේසියෙන්ම අඳුරගන්න පුරුවන් තැනකින් පටන් ගන්න කියනවා. යථා පාකටන් ඒ කියන්නේ තමයිට ලේසියෙන්ම ප්‍රකට වෙන දෙකින් පටන් ගන්න කියලා. ආස්වාස ප්‍රස්වාසය කියන්නේ අපි හැමෝගෙම ළඟ හැම වෙලෙම තියෙන දෙයක්. ඒක පිළිබඳ සිහිය හරියට කුණාටුවක් මැද නැවක් නවත්ත ගන්න පාවිච්චි කරන නැංගුරමක් වගේ. එදිනදා ජීවිතයේ ප්‍රශ්න එනකොට තරහක් එනකොට කනස්සල්ලක් එනකොට තත්පර කීපයකට තමන්ගේ හුස්ම ගැන සිහිය පිහිටුව ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි ආරම්භය. ඉතනින්දන් ක්‍රමෙන් ඒ සිහිය අනිත් ඉන්ද්‍රියන් දක්වා පතුරවන්න පුළුවන්. ඒක එක රැයකින් වෙන දෙයක් නෙවෙයි. ඒක හික්මවීමක්, පුහුණුවක්. මට කනගාඩුයි ඒත් මට ඒ පාරිත්‍රය පිළිගන්න අමාරුයි. මොකද ඔබ කියන ඔර ආනාපාන සතිය වගේ ආරම්භක පියවරක් පවා මූලාශ්‍රය හඳුන්වන්නේ පළවෙනි පන්තිය සමත් වගේ දෙයක් විදිහට. ඒ කියන්නේ ඒක ගමනේ ආරම්භය විතරයි. සම්පූර්ණ පිළිවෙත ඊට වඩා කොච්චර ගැඹුරුද? ඒකට ධාතු මනසිකාරය වගේ දේවල් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේ ශරීරය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වඩේ මූලික කොටස් ටිකක එකතුවක් විතරයි කියලා ගැඹුරින් විමර්ශන එක. ඒ වගේ අතිශය ගැඹුරු විශ්ලේෂණ මේකට ඇතුළත්. ඊටත් වඩා භයානක කාරණයක් මූලාශ්‍රය තිනවා. ඒ තමයි එක් ඉන්ද්‍රිය දොරටුවක් ප්‍රමුඛ කරගෙන මේ විමර්ශනය කරනකොට අනෙකුත් සියලුම ආයතන අකමකා දමනවා කියලා. ඒ කියන්නේ කෙනෙක් ඇසගෙන ගැඹුරින් මෙනෙහි කරනකොට එයාට කනෙන් ඇහෙන දේවල් නාසයට දැනෙන දේවල් පවා අක්‍රිය වෙන මට්ටමේ ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. දැන් ඔබම කියන්න මේ වගේ ඒකාග්‍රතාවයක් එදිනදා ජීවිතේ බහුකාර්ය ස්වභාවයට කොහොමද ගලපගන්නේ? රිය පදවනකොට නැත්තම් වැදගත් සාකච්ඡාවක් මැද තමන්ගේ ඇහැ ගැන මෙනෙහි කරලා අනිත් ඉන්ද්‍රියන් අක්‍රිය කරගන්න හැදුවත් වෙන්නේ ලොකු අනතුරක්. ඒක ප්‍රායෝගිකව කල නොහැකි දෙයක් විතරක් නොවේ භයානක දෙයක්. අපේ මේ කතාබහ අවසානයකට ගේන්න කලින් මගේ ස්ථාවරය සාරාංශගත කළොත් මම තවමත් විශ්වාස කරන්නේ අපේ ඉන්ද්‍රියන් නිරන්තරයෙන් ක්‍රියාත්මක නිසා සහ බැඳීම් ඇතිවීමේ හැකියාව සෑම විටම සෑම තැනකම පවතින නිසා ඒකට පිළියම වන සිහිය පිළිබඳ පිළිවෙතත් නිරන්තර විය යුතුය කියලයි. වෙනස තියෙන්නේ අපි යොමු කරන අවධානයේ ගුණාත්මක බව සහ මට්ටම මිසක් පිළිවෙත යොදෙන ස්ථානය හෝ අවස්ථාව නෙවෙයි. වනාන්තරයක ඉන්න යෝගියෙක් ඒක ගැඹුරින් කරනවා ඇති. එදිනෙදා ජීවිතයේ ඉන්න කෙනෙක් ඒක Tamanට පුරුවන් මට්ටමින් කරනවා. නමුත් දෙන්නම ඉන්නේ එකම පාරක. ඒ නිසා එදිනෙදා ජීවිතය කියන්නේ මේ පිළිවෙතෙන් පැනලා යන තැනක් නෙවෙයි. ඒක තමයි සැබෑ භාවනා භූමිය. මගේ අවසාන අදහස නම් මේ ඊතා ගැඹුරු උසස් සහ විශේෂිත පිළිවෙතක්. එහි සාර්ථකත්වයට ඒ සඳහාම සූදානම් කළ මනසක් සහ ඒ සඳහාම වෙන් වූ පරිසරයක් අත්‍යවශ්‍යයි කියන එකයි. මූලාශ්‍රය යෝජනා කරන අරඤ්‍යක්තාව වනි උපදෙස්. ඒ කියන්නේ ආරණ්‍යකට යන්න කියන එක නිකම්ම කියපු දෙයක් නෙවෙයි. ඒකෙන් ඒ අවශ්‍යතාවය මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා මේ පිළිවෙත වඩාත් ඵලදායී සහ ආරක්ෂාකාරී වෙන්නේ කැප වූ ව්‍යුහගත අවස්ථාවලදී මිසක් එදිනදා ජීවිතයේ කලබලකාරී බවත් එක්ක හැම මොහොතකම කරන්න උත්සාහ කරන එක නෙවෙයි. අවසානයේදී අපේ මේ කතිකාවතෙන් පැහැදිලි වෙන්නේ මේ පිළිවෙතේ යෙදීමේ පරාසය සහ වාර ගණන පිළිබඳව අපි අතර තවමත් එකඟතාවයක් නැහැ කියන එකයි. එය නිරන්තර පැවැත්මක්ද නැත්නම් විශේෂිත ඒකාග්‍ර වූ හික්මවීමක්ද යන්න විවාදාපන්නයි. නමුත් සමහර විට මේක එකක් හෝ අනෙක කියන ප්‍රශ්නයක් නෙවෙයි වෙන්න ඇති. සමහර විට සිහිය කියන්නේ කළු සුදු දෙයක් නෙවෙයි, එය වර්ණාවලියක්. එදිනදා ජීවිතයේ කුඩා මොහොතක යොදන මූලික සිහියේ ඉඳලා භාවනානුයෝගයෙකුගේ ගැඹුරු ඒකාග්‍රතාවය දක්වා විවිධ මට්ටම් තියෙනවා. සමහර විට ඇත්ත ප්‍රශ්නය කොහේද හෝ කවදාද යන්නේ නෙවෙයි. Taman ඉන්න මට්ටමට ගැළපෙන පරිදි කොහොමද යන්න වෙන්නේ නැටි. මේ දෘෂ්ටි කෝණ දෙකම සැලකීමෙන් ධර්මයේ උත්තරීතර ඉලක්ක සහ ජීවිතයේ ප්‍රායෝගික යථාර්ථය අතර ඇති සම්බන්ධය ගැන ගැඹුරින් හිතන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. විමර්ශනයේට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේන ඊටාම ගැඹුරු කොටසක් ගැන. ඒ තමයි ධම්මානුපස්සනාවට අයිති ආයතන පබ්බය. සරලව කිව්වොත් අපේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රිය දොරතු 6 සහ ඒවට අරමුණු වෙන රූප, ශබ්ද වගේ බාහිර දේවල් ගැන සිය පිහිටුවන විදිය. ඉකින් අද අපේ කතාවට පාදක වෙන ප්‍රශ්නේ තමයි මේ ඉන්ද්‍රියන් ගැන සිය පිහිටුවන එක අපි කරන හැම වෙඩකදීම හැම වෙලාවෙම කරන්න ඕනේ දෙයක්ද? එහෙම නැත්නම් මේක භාවනාව වගේ විශේෂයෙන් තෝරාගත්ත වෙලාවකදී විතරක් කරන්න ඕන ගැඹුරු පිළිවෙතක්ද? මම අදි තර්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ හිතේ බැඳීම්, ඒ කියන්නේ සංයෝජන ධර්ම හැම ඉන්ද්‍රිය අත්දැකීමක් එක්කම නිසා ඒකට පිළියම වන සිහියත් ඒ වගේම නිරන්තර සහ විශ්වීදයක් වෙන්න ඕනේ කියන පැත්තෙන්. මගේ අදහස් නම් ඊට ටිකක් වෙනස්. මං හිතන්නේ මේ වගේ ගැඹුරු විග්‍රහයක් වඩාත්ම ප්‍රයෝජනවත්, ඒ වගේම ප්‍රායෝගික වෙන්නේ භාවනා කරනවා වගේ විධිමත් තෝරාගත් අවස්ථාවකදී විතරයි. හැම තත්පරයෙන්ම මේක කරන්න උත්සාහ කරන එක ප්‍රායෝගිකත් නෑ. ඒ වගේම මූලාශ්‍රය අරමුණත් ඒක නෙවෙයි කියලයි මම දකින්නේ. එහෙනම් මම මගේ පැත්තෙන් මුලින්ම පැහැදිලි කරන්නම්. දැන් බලන අපි මේ ලෝකයේ අත්දැකින්නේ දොරටු 6න් එකක් හරහානේ. ඇහැට රූපයක් පේනවා, කනට ශබ්දයක් ඇහෙනවා මේ විදිහට. සාමාන්‍ය පුහුණු නොකරපු මනසක මේ හැම ස්පර්ශයක් ගානිම බැඳීමක් එහෙම නැත්නම් සංයෝජනයක් ඇතිවෙන එක નિરાයාසයෙන්ම හැම වෙලාවෙම සිද්ධ වෙන ක්‍රියාවලියක්. මූලාශ්‍රයේ මේක හරි අපූර්වට විස්තර කරනවා. හරියට අපි දකින, අහන, විඳින හැමදේම කලවම් කරලා කොත්තුරටියක් කරලා දෙනවා වගේලු. ඉතින් අපි මේ කොත්තුවට හරි ආසයි ඒත් ප්‍රශ්නේ කියන්නේ මේකෙන් එන විඥානය බඩේ කැක්කුම් කාරකයි කියන එකයි. ඒ කියන්නේ හිතේ ව්‍යාකූලත්වයක් දුකක් ඇති කරනවා. ඉතින් මේ කොත්තුරටිය හදන එක නිරන්තරයෙන් වෙන දෙයක් නම් ඒකට පිළියමත් නිරන්තර වෙන්න පයි නේද? ඒකයි මූලාශ්‍රය කියන්නේ යෝගාවචරයේකට මුළු ලෝකයම භාවනා ආරමුණක් බවට පත්වෙනවා කියලා. ඒ කියන්නේ මේ පිළිවෙත භාවනා ආසනයකට විතරක් සීමා වෙන්න බෑ. ඒක ජීවිතේ හැම මොහොතකටම අදාගයි කියන එකයි. මම එතනදී ඔබ සමග සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. ඔබ කියන විදියට හැම මොහොතකම මේ විශ්ලේෂණය කරන්න යන එක මේමයි. ඒක හරියට එකපාරටම විශ්වවිද්‍යාලයේ අන්තිම අවුරුද්දේ විභාගයට ලියන්න හදනවා වගේ වැඩක්. ඉගැන්වීම් වල තියෙන මූලිකම මඟ පෙන්වීමක් තමයි යථා පාකටං විපස්සනාභිනිවේසා කියන එක. ඒ කියන්නේ වඩාත්ම ප්‍රකට දේෙන් ලීසිම දේෙන් පටන් ගන්න කියන එක. ආශ්වාස ප්‍රාශ්වාසය වගේ ලේසියෙන් දැනෙන දෙයකින් පටන් අරන් ක්‍රමානුකූලව ගැඹුරට යන්නයි කියන්නේ. හැම දොරටුවක්ම එකපාර බලාගන්න නෙවෙයි. අනික මූලාශ්‍රයේම සඳහන් වෙනවා මේ වගේ උතුම් වැඩක් කරන කෙනාට සමාජයේ සමහර විට භාවනා පිස්සෙක් කියලා ලේබල් ගහනවා කියලා. භාවනා මධ්‍යස්ථානවල ඉන්නෙත් ඔය කියන පිස්සම තමයි කියලා උපහාසයෙන් වගේ කියනවා. ඇයි එහෙම කියන්නේ? මොකද මේක එදිනෙදා ජීවිත කඩිමුඩියෙන් කරනවට වඩා ඒ සඳහාම වෙන්වුණු පාලනය කරපු පරිසරයක විශේෂ අවධානයකින් කළ යුතු දෙයක් බව එකෙන් මැංග වෙන්න. ඒක විශේෂිත පුහුණුවක් මිසක් සාමාන්‍ය ජීවන රටාවක් නෙවෙයි. ඔබ කියන ප්‍රායෝගික අපහසුතාව මට තේරෙනවා. හැබැයි මම දකින්නේ මෙතල තියෙන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයකට වඩා මේ බැඳීම්, ඒ සංයෝජන ධර්ම හැදෙන විදිය ස්වභාවය තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. මූලාශ්‍රයේ තියෙන අර කළු සහ සුදු ගවයින් දෙන්නෙක් එක ලණුවකින් බැඳලා තියෙන උපමාව බලන්නකෝ. ප්‍රශ්නේ තියෙන්නේ කළු හරකාගේවත් සුදු හරකාගේවත් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ දෙන්නව එකට බැඳලා තියෙන ලණුවේ. ඒ වගේම තමයි සංයෝජනය කියන බැඳීමේ තියෙන්නේ අපේ ඇහැකවත් අපි දකින රූතියකවත් නෙවෙයි. යංචත දුභයං පටිච්ච උප්පජති සංයෝජනං. ඒ කියන්නේ ඒ දෙක ගැටීම නිසා හේතුව නිසා හටගන්නා බැඳීමයි ප්‍රශ්නය. හිතන්නකෝ අපි කඩේක යනකොට ලස්සන ඇඳුමක් දකිනවා කියලා. ප්‍රශ්නේ ඇඳුමේ නෙවෙයි, අපේ ඇහෙත් නෙවෙයි. ඒ දෙක එකට සම්බන්ධ වුණා ගමන් ආ මේක හරි ලස්සනයි මට මේක ඕනේ කියලා හිතේ ඇතිවෙන ඒ ක්ෂණික ඇලීම තියෙනවනේ. අන්න ඒක තමයි සංයෝජනය. මේ ක්‍රියාවලිය කොච්චර වේගවත්ද කියනවනම් අපිට ඒක වෙනම දෙයක් කියලා දැනෙන්නේවත් නැහැ. අන්නේ නොදැනුවත්වම නිරන්තරයෙන්ම සිදුවන බැඳීම ගැනයි මෙතන කතා කරන්නේ. ඉතින් ඒක නවත්වන්න නම් ඒ ගැන නිරන්තර අවධානයක් තියෙන්න ඕන. ඔබ ඔය ගවෙන් දෙන්නා බැඳි ලණුව ගැන කියන උපමාව ඊටම වැදගත්. ඒකෙන් බැඳීම ඇති වෙන මොහොත ගැන පැහැදිලිව කියවෙනවා මම එකට එකඟයි. නමුත් මගේ ප්‍රශ්නය තියෙන්නේ එදිනදා ජීවිතේදී අපි පාරේ යනකොට වැඩ කරනකොට අර ලණුව හරියටම හඳුනා ගන්න පුරුවන් කුසලතාවය අපිට තියෙනවද කියන එකයි. මූලාශ්‍රය මේකට උත්තරයක් දෙනවා. සිංහ ප්‍රතිපදාව සහ බලු ප්‍රතිපදාව ගැන කතා කරනකොට බලු ප්‍රතිපදාව කියන්නේ බල්ලෙකුට ගලකින් ගැහුවම ඒ ගල ගහපු කෙනා කවුද කියලා හොයන්නේ නැතුව ගල පස්සේ දුවනවා වගේ අරමුණේම පැටලෙන එක. අර ලස්සන ඇඳුම දැක්කම ඇඳුම ගැනම හිත හිතා ඉන්න එක වගේ. හැබැයි සිංහ ප්‍රතිපදාව කියන්නේ සිංහේකට ඊතලයක් වැදුනම ඊතලේ පස්සේ දුවන්නේ නැතුව මේක ආවේ කොහෙන්ද කවුද විද්ද කියලා හේතුව හොයන එක. ඒ කියන්නේ ඇලිම ඇතිවුනේ ඇඳුම නිසා නෙවෙයි. මගේ හිතේ ඇතිවුණු ගැටීම නිසා කියලා හේතුව හොයන එක. මේක මේක ඉහළ මට්ටමේ කුසලතාවයක්. ඉදිනදා ජීවිතයේ අවුල් සහගත බව ඇතුලේ එකපාරටම මේ සිංහයෙක් වගේ වෙන්න බෑ. ඒකට විධිමත් භාවනාවක් වගේ පාලනය කරපු පරිසරයක සමාධිය වඩලා හිතේ කුසලතාවේ දියුණු කරගන්නම ඕන. ඒත් ඔබ කියන විදිහට පියවරෙන් පියවර යන්නේක ප්‍රායෝගිකයි තමයි. හැබැයි එතනදී මතුවෙන ප්‍රශ්නයක් තමයි ඉන්ද්‍රියයන්ගේ ස්වභාවයම නිරන්තර අවධානයක් ඉල්ලා සිටින එක. මුලාශ්‍රය තේනවා ශාකයක ප්‍රධාන දල්ල උඩට එනකොට ඒක අනිත් පොඩි දළු යටපත් කරලා ඒවායේ ශක්තිය උරාගෙන වැඩෙනවා වගේ අපේ එක ප්‍රබල ඉන්ද්‍රිය දොරටුවක් සක්‍රිය වෙනකොට ඒක අනිත් හැම ආයතනයක්ම අකාමකා දමනවා කියලා. ඒ කියන්නේ ඒ මොහොතේ රජ වෙන්නේ ඒ ආයතනය. අපි ෆිල්ම් එකක් බලනකොට ඒකට කොච්චර අවධානයක් යොමු වෙනවද කියනනම් කවුරු හරි කතා කරනව ඇහෙන්නේවත් නැහැ. හ්ම්. ඇත්ත. එතනදී ඇස කියන ආයතනය කන කියන ආයතනය යටපත් කරලා බලන්න මේක අපි තෝරාගෙන කරන දෙයක් නෙවෙයිනේ මේක තමයි හිතේ සාමාන්‍ය ස්වභාවය. එච්චර ලේසියෙන් ඉන්ද්‍රයන්ට අපිව වසංග කරගන්න පුළුවන් නම් ඒකෙන් බේරෙන්න පොදු ආරක්ෂක පිළිවෙතක්. ඒ කියන්නේ හැම දොරටුවක් ගැනම සිහියෙන් ඉන්න එක අවශ්‍යම නැද්ද? මම ඒ තර්කය දකින්නේ අනිත් පැත්තෙන්. ඔව් ඔබතුමිය කියනවා හරි. එක ඉන්ද්‍රියක් ප්‍රබල වෙනවා. හැබැයි ඒකම තමයි මගේ තර්කයට සාක්ෂිය. මූලාශ්‍රයම අපිට මේක ප්‍රගුණ කරන්න දූරාවලියක් එහෙම නැත්නම් පිළිවෙලක් හඳුන්වලා දෙනවා. ඇස තමයි සංයෝජන ධර්ම වැඩියෙන්ම ඇති කරවන්නේ ඒ නිසා ඒක තමයි පටලැවිල්ලට ලේසිම සා භාවනාවට අමාරුම. ඊට වඩා කන ටිකක් අඩුයි. ඒ විදියට ඇවිත් සියල්ලටම වඩා ශරීරය එනම් කාය භාවනාවට පහසුම අරමුණ බවත් එහි සඳහන්. ඒකයි අපි ආනාපානයෙන් හරි කායානුපස්සනාවෙන් හරි භාවනාව පටන් ගන්නෙ. අමාරුම දේ වෙන ඇසෙන් පටන් ගන්නෙ නෑ. මේක පියවරෙන් පියවර ලේසි දේ ඉඳන් අමාරු දෙයට ප්‍රගුණ කළ යුතුයි කියන එකට මීට වඩා හොඳ උපදේශක් තවත් නෑ අර. ආර්යවංශ සූත්‍රයේන භික්ෂුන් වහන්සේලා දාණය වළඳන විදිය ගැන හිතන්න. එයා සිහිනුවණින් යුතුව ආහාරයේ රසයට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව දාණය වළඳනවා. ඒක ඊටාම විශේෂිත ක්‍රියාවක්. ඒ කියන්නේ දාණය වැළඳීම සඳහා යොදන ලද විශේෂිත පිළිවෙතක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ භික්ෂුව දවස පුරාම ඇවිදිනකොට දැනෙන සෑම ස්පර්ශයක්ම, එහෙන සෑම ශබ්දයක්ම අර විදියටම ගැඹුරින් විග්‍රහ කර කර ඉන්න ඕන කියලා. ඒක අදාළ මොහොතට උචිත විදියට යොදන කුසලතාවක්. හරි. ඔබ කියන අනුපිළිවෙල මම පිළිගන්නවා. හැබැයි එතනදි තමයි මනසේ කියන්නේ හයවෙනි ඉන්ද්‍රිය දොරටුව වෙන මන ආයතනයේ කාර්යභාරය වැදගත් වෙන්නේ. දැන් ඔබ කියන විදියට අපි එක් ඉන්ද්‍රිය දොරටුවක් උදාහරණයක් විදියට කාය දොරටුව තෝරාගෙන ප්‍රගුණ කරනවා කියමුකෝ. හැබැයි අපි ආනාපානය වඩනකොටත් මනස වෙන කොයි හරි දුවල ගිහින් අතීතය ගැන හරි අනාගතය ගැන හරි කතන්දර ගොතන එක නවත්තන්න බැරි නම් ඒ පියවරෙන් පියවර ගමන සාර්ථක වෙයිද? මූලාශ්‍රයේ මානසික ක්‍රියාකාරීත්වය විස්තර කරන්නේ සම්පූර්ණ විඥාකාරකගේ වැඩපිළිවෙලක් වගේ කියලා. ඇහැට රූපයක් පෙනීම කියන සරල සිදුවීම මනස ඇතුලේදී තමයි සම්පූර්ණයෙන්ම වර්ණගැන්විලා විකෘති වෙලා බැඳීමක් බවට පත්වෙන්නේ. මූලාශ්‍රයේ ඒක හඳුන්වන්නේ පපෙන්ච කියලා. ඒ කියන්නේ අපි යමක් දැක්කට පස්සේ ඒ ගැන හිතේ අනවශ්‍ය විදියට කතන්දර ගොතන එක. කවුරු හරි අපි දිහා බැලුවේ නැත්නම් එයා මාත් එක්ක තරහ වෙලාද මම මොකක් හරි වැරද්දක් කළාද වගේ දිග කතාවක් අපි හිතින්ම ගන්නවා. මුතං මුත්තා සංජානාති කියන තැන ඉඳලා මුතං මඤ්ඤති කියන තැනට ඒ කියන්නේ සරලව හඳුනා ගැනීමේ ඉඳලා තෘෂ්ණා දික්ටි මානවලින් ඒක මනින්න තක්සේරු කරන්න යන්නේ මනස හරහා. ඉතින් මේ විඥාකාරියා නිරන්තරයෙන්ම වැඩ කරන නිසා මනස සහ මනසට එන අරමුණු ගැන සිහියෝ නිරන්තරයෙන්ම තියෙන්න ඕන. නැත්නම් අනිත් දුරටු පහ රැකගත්තත් වැඩක් නැහැ. මනස ඇතුලින් සංයෝජන හදනවා. මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟයි. මනස තමයි අවසාන කේන්ද්‍ර ස්ථානයේ ප්‍රධානම ක්‍රියාකරු. නමුත් ඒකම තමයි මගේ තර්කය තවත් ශක්තිමත් කරන්නේ මූලාශ්‍රයේම සඳහන් වෙනවා මනස කියන්නේ පටිච්ච සමුප්පාදයේ වගේ ගැඹුරුම සංකල්ප තේරුම් ගන්න ඕන වඩාත්ම සංකීර්ණ සහ ඉහළම මට්ටම කියලා. ඒකට මුහුණ දෙන්න ශක්තිමත් පදනමත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සතිපට්ඨාන සූත්‍රයේම තියෙන අනුපිළිවෙල බලන්නකෝ. කායानुපස්සනාවෙන් පටන් ගන්න වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හරහා ගිහින් අවසානයේටම ධම්මානුපස්සනාවට සහ එහි කොටසක් වෙන මේ ආයතන පබ්බෙට එන්නේ. ඒක පැහැදිලි ක්‍රමානුකූල ගමනක්. අපි ගයක් හදනකොට වහලෙන් පටන් ගන්නෙ නෑනේ. අත්තිවාරම දාලා, බිත්ති බැඳලා අන්තිමට තමයි වහලේ අමාරුම වැඩේ කරන්නේ. ඒ වගේ තමයි. ඔබ අවසන් සංකීර්ණම පියවරෙන් පටන් ගන්න ඒක හැමතැනම හැම වෙලේම යොදන්න කියලා කියන්නේ නෑ. විධිමත් පුහුණුව තුලින් ලේසි තැනකින් පටන් අරගෙන ඔබේ අමාරුම අභියෝගයට ක්‍රමයෙන් සූදානම් වෙනවා. අර සුසීම සූත්‍රයන කතාව වගේ තමයි ධර්මයේ අවබෝධ වෙන්නේ පුබ්බේකෝ සුසීම ධම්මට්ටිති ඥානම් පච්චා නිබ්බාන ඥානන් කියන අනුපිළිවෙලට. ඊට පස්සුවයි නිවන පිරිබද ඥානය පහළ වෙන්නේ කියන එක. මේකෙන් පේනවා පදනමක් නැතු එකපාරටම ඉහළම අවබෝධයට යන්න බැරි බව. ඉතින් මගේ අදහස අවසානයේ වශයෙන් සාරාංශගත කළොත් මම දකින විදිහට ලෝකයේත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ ඉන්ද්‍රිය දුරුටු හරහා ගලාගෙන එන නිරන්තර අත්දැකීම් ප්‍රවාහයක් විදිහටයි. ඒ ප්‍රවාහය නිසා නිරන්තරයෙන්ව බැඳීම් එහෙම නැත්නම් සංයෝජන ඇති වෙනවා. යංච තදුභයම් පටිච්ච කියලා කියන ඒ හේතුඵල ක්‍රියාවලිය හැම තත්පරෙම සිද්ධ වෙනවා. ඒ නිසා ඒකට පිළියම වන සිහිය පිහිටුීමේ පිළිවෙදත් ඒහා සමානවම නිරන්තර සහ හැමදොරටුවක්ම ආවරණය කරන එකක් වෙන්නම ඕන. ඒක තෝරගත් මොහොතකට විතරක් සීමා කරන එක නිතරම ගලන වතුර පාරක් අතින් ටික වෙලාවක් නවත්තලා ආයෙත් අත අයින් කරගන්න වගේ වැඩක්. ප්‍රශ්නේ తాවකාලිකව නැවතුණාට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මගේ අවසාන අදහසත් මම මෙහෙම කියන්නම්. මූල ධර්මයේ ඇත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ බැඳීම් නිරන්තරයෙන් ඇතිවෙනවා කියන එක නමුත් ඒ මූලධර්මය ඵලදායීව ජීවිතයට එටටු කර ගැනීම උපායශීලී සහ අවස්ථාවට ගැළපෙන විදිහට වෙන්න ඕනේ කියලා මම තවමත් අවධාරණය කරන්නේ. එකපාරටම හැම දොරටුවක්ම රැකගන්න ගිහින් හෙම්බත් වෙලුවට වඩා භාවනා මධ්‍යස්ථානයක් වගේ විශේෂ තැනක විධිමත් පුහුණුවක් යටතේ පහසුම දොරටුව වන කාය දොරටුවෙන් පටන් අරගෙන ඒ කුසලතාවය හොඳින් වර්ධනය කරගෙන ඊට පස්සේ ක්‍රමයෙන් ඒක ජීවිතයේ අනිත් සංකීර්ණ පැතිවලට අරගෙන යන එකයි නිවැරදි මාර්ගය. ඒක ශක්තිමත් අත්විවරයක් මත ඉනන් ඉහළට යන ගමනක්. එකපාරටම වහලට පනින්න හදන ගමනක් නෙවෙයි. මේ ඉන්ද්‍රිය දොරටු කෙනා කරන විශ්ලේෂණයේ තියෙන ගැඹුර කොයිතරම්ද කියලා මූලාශ්‍රයෙන් හොඳටම පැහැදිලි වෙනවා. අද අපි කතා කරපු විදිහට මේ පිළිවෙත නිරන්තරයෙන්ම අපිව ආරක්ෂා කරන ආරක්ෂකයෙක් විදිහට යොදා ගන්න ඕනද? එහෙම නැත්නම් ගැඹුරු විමර්ශනයක් සඳහා පාවිච්චි කරන විශේෂිත මෙවලමක්ද කියන එක කුමක් වුණත් එක දෙයක් පැහැදිලි. ඒ තමයි අපේ අත්දැකීම් ගොඩනගෙන විදිහ. ඒ කියන්නේ ඇසත් රූපියත් එකතු වෙලා හිතේ බැඳීමක් හදන යාන්ත්‍රණේ තේරුම් ගැනීමේ තියෙන වටිනාකම. ඇත්තෙන්ම මේ කතිකාවෙන්ම පේනවා එකම මූලධර්මයක් දිහා වුණත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනකොට කොයිතරම් විවිධ ප්‍රවේශයන් තියෙන්න පුළුවන්ද කියලා. මේ රාමුව ඇතුලේ තවත් ගවේෂණය කරන්න කතා කරන්න බොහෝ දේවල් ඉතිරි වෙලා තියෙනවා. The debate වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. සතිපට්ඨාන සූත්‍රයේ එන ඉන්ද්‍රයන් 6 පිළිබඳ විග්‍රහය අර චසු අජත්තික බාහිරේසු ආයතනේසු කියන කොටස භාවනා කරන කෙනෙක්ගේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැනයි අද අපි කතා කරන්නේ. ඕ ඉතින් අපේ මූලාශ්‍රගත කරුණු ඇසුරින් මතුවෙන කේන්ද්‍රීය ප්‍රශ්නේ තමයි මේක. අපේ ඇස කන වගේ ඉන්ද්‍රියන් වලට වෙනසාකාර අරමුණු ගැටුනම හිතේ බැඳීම් එහෙම නැත්නම් මේ සංයෝජන ධර්ම ඇති වෙනවා. මේ බැඳීම් අඳුරගෙන ඒවයින් මිදෙන එක භාවනා කරන කෙනෙක් එදිනෙදා ජීවිතේ හැමතිස්සෙම කරන්න ඕන දෙයක්ද නැත්නම් ඒක හරියට වේලාවක් වෙන් කරගෙන කරන භාවනාවක් වගේ විශේෂ අවස්ථාවලට විතරක් සීමා වෙච්ච අභ්‍යාසයක්ද මම අද තර්ක කරන්නේ මේක ජීවිතයේ සෑම මොහොතකටම ආදාළවන අඛණ්ඩව කළ යුතු විශ්වීය පිළිවෙතක් කියලයි. මගේ අදහස ඊට හාත්පසින්ම වෙලස් මා පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ මේකේ ඊටාම ගැඹුරු ඒ නිසාම විශේෂිත අවස්ථාවන් වලදී පාලනය කරන අද පරිසරයක පමණක් ප්‍රගුණ කළ හැකි සීමිත අභ්‍යාසයක් කියන කාරණයයි. හොඳයි. එනම් මගේ ස්ථාවරය මා ටිකක් පැහැදිලි කරන්නම්. අපිට බැඳීම් ඇති වෙන්නේ ඇසට රූපයක් ගැටුනම කනට ශබ්දයක් ඇහුනම මේ වගේ දේවල් වලින්. ඉතින් මේ දේවල් වෙන්නේ අපි භාවනා කරන වෙලාවට විතරක් නෙවෙයිනේ. අපි ඇහිරලා ඉන්න හැම තත්පරයකම වගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් බැඳීම් හැමතිස්සෙම හැදෙනවා නම් ඒකෙන් මිදෙන්න දරන උත්සාහයත් හැමතිස්සෙම තියෙන්න ඕන. මුලාශ්‍රේ ඉන්න සිංහ ප්‍රතිපත්තිය කියන උපමාව මෙතනට හරිම වැදගත්. ඒකෙන් කියවෙන්නේ හිතන්න බල්ලෙකුට ගලකින් ගැහුවම ඒ සතා ගලත් එක්ක තරහ ගන්නවා. ඒ කියන්නේ අරමුණ සමග සටන් කරනවා. හැබැයි සිංහයෙක් සිංහෙක් බලන්නේ ගල ආවේ කොහෙන්ද ගැහුවේ කවුද කියලා. එනම් මූලය හොයනවා. ඒ වගේම අපිට අප්‍රසන්න අරමුණක් ආවම ඒ අරමුණට දොස් කියන වෙනුවට මේ අප්‍රසන්න බව මේ බැඳීම මගේ හිතේ හටගත්තේ කොහොමද කියලා තමන්ගේ හිතේ මූලයම හොයන එකයි මේ ප්‍රතිපත්තිය. ඒක ප්‍රතික්‍රියාවේ ඉඳලා නිරීක්ෂණයට මාරු වීමක්. ඉතින් මේක පාරේ යනකොට කෑම කනකොට ඕනෑම වෙලාවක කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම මූලාශ්‍රය පැහැදිලිවම කියනවා පරයන්කයේ පෑගණල් භාවනා කළත් එදිනෙදා වැඩවලදී ඇස හැම තැනම දුවවන කන හැමදේටම යොමු කරන සිහිසුන්ව ඉන්න යෝගාවචරයාගේ උත්සාහය අසාර්ථකයි කියලා. ඒකෙම පේනවනේ ද නිරන්තර සිහිය අවශ්‍යතාවය. හ්ම් ඔබ ගෙනපු කරුණ වැදගත්. හැබැයි මම හිතන්නේ ඔබ කාරණේ තියර ගැඹුරු බව මතු පිටින් විග්‍රහ කරනවා කියලයි. බලන්න මූලාශ්‍රයේ මේ ධර්ම කොටස් හඳුන්වන්නේ ගම්බීර කියන වචනයෙන්. ඒ කියන්නේ හිතාගන්න බැරි තරම් ගැඹුරු කියන එක. එකම වචනයක්වත් තේරෙන්නේ කියන මට්ටමට ගම්බීර කොටසක් වෙන්න පුරුවන් කියලත් මූලාශ්‍රය සඳහන් වෙනවා. ඉතින් එහෙම දෙයක් එදිනෙදා ජීවිතයේ කඩිමුඩිය ඇතුලේ හැම මොහොතකම ප්‍රගුණ කරන්න පුරුවන් කියන එක ඒක යථාර්ථවාදීද? අනිත් එක භාවනා මධ්‍යස්ථාන සහ යෝගාවචරයා වගේ විශේෂිත වචන නිතරම භාවිත වෙන්නේයි. ඒකෙන්ම පේන්නේ මේක විශේෂිත පාලිත පරිසරයකට ආදාළ දෙයක් බවයි. එදිනෙදා ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වෙලා මේ වගේ උතුම් දෙයක යෙදෙන කෙනෙක් දිහා සමාජය බලන්නේ භාවනා පිස්සෙක් විදියට කෙලත් මූලාශ්‍රමේ තියෙනවා. ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ මේක සමාජ සම්මත ක්‍රියාවලියක් නෙවෙයි කියන එක නේද? නාසියාග හුස්ම පිළිබඳ සිහිය පිහිටුවන එක වගේ අභ්‍යාසයක් බස් එක යන ගමන් හැමතිස්සෙම කරන්න පුළුවන්ද? ඇස වගේ ප්‍රබල සංකීර්ණ ඉන්ද්‍රියකට යන කලින් කය හෝ හුස්ම වගේ සරල අරමුණකින් පටන් ගන්න කියන උපදිසෙන්ම පැහැදිලි වෙන්නේ මේක ක්‍රමානුකූලව විශේෂ පුහුණුවක් විදිහට කළ යුතු දෙයක් මිසක් අවිධිමත් විදිහට හැම වෙලෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එකයි. හරි. අපි පළවෙනි කාරණයට යමු. සංයෝජනය කියන ධර්මවල ස්වභාවය ගැන මූලාශ්‍රයේ තියෙන කළු සහ සුදු ගවයන් ලණුවකින් බැඳීමේ උපමාව ගමුකෝ. එතනදී සංයෝජනය, ඒ කියන්නේ බැඳීම තියෙන්නේ කළු ගවයා තුලවත් සුදු ගවයා තුලවත් ලණුව තුලවත් නෙවෙයි. ඒ තුනේම සම්බන්ධය නිසායි බැඳීම හටගන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය, ඒ කියන්නේ එතු ගවයෙක් සහ අරමුණ අනිත් ගවයා. ගැටෙන, ඒ කියන්නේ ලණුව. හැම මොහොතකමයි මේ බැඳීම හටගන්නේ. එදිනෙදා ජීවිතයේදී මේ ගැටීම අනන්ත වාරයක් සිද්ධ වෙනවා. ඉතින් විමුක්තිය හොයන කෙනෙක් ඒ හැම මොහොතක් ගැනම අවධානයෙන් ඉන්න පයිදා. එහෙම නැතුව භාවනා කරන පැයට විතරක් සීමා වුණොත් අනිත් පැය 23ම හදාගන්න බැඳීම් වලින් කොහොමද ගැලවෙන්නේ? ඔබ ගෙනාපු ඒ ගවයන්ද දනාගේ උපමාව ඊටාම වැදගත් එකක් මම එකඟයි. හැබැයි ඒකෙන් පැහැදිලි කරන්නේ ඇසට පේන ලණුවක් ගැන නෙවෙයි, හරිම සියුම් ගැඹුරු මානසික ක්‍රියාවලියක් ගැන. ඒක තේරුම් ගන්නයි බිඳ දමන්නයි පාරේ යනකොට තියෙන සාමාන්‍ය සිහිය. ආ ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂිත මානසික ශක්තියක් අවශ්‍යයි. මූලාශ්‍රම කියන විදියට ඒකට සම්මස්සන හැවත් නාම රූප ධර්මයන්ගේ ස්වභාවය ගැඹුරින් විමසා බැලීමත් උදයබ්බේ ඥාන හැවත් ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ නැතිවීම ප්‍රත්‍යක්ෂයෙන්ම දකින භාවනාමය අවබෝධයත් අවශ්‍ය වෙනවා. මේවා විධිමත් පුහුණුවකින් තොරව එදිනෙදා කටයුතු මැද්ද ඉබේ පහළ වෙන දේවල් නෙවෙයි උදයබ්බේ ඥානයේ බලවත් අවස්ථාවට එනකොට ඒකාන්තයෙන්ම හිත ඇහෙන් ගැලවිලා යනුවෙන් කියන්නේ අන්න ඒ ගැඹුරු මානසික මට්ටම ගැන ඒකට එදිනෙදා ජීවිතයේ කඩිමුඩියෙන් මිදිලා හිත එකක කරගන්න පුණන් පරිසරයක් අත්‍යවශ්‍යයි. එතකොට ඔබ කියන්නේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ ඉන්ද්‍රිය සංවරය කියන එක කිසිසේත්ම ප්‍රායෝගිකව යොදා ගන්න බැරි අත්හැරිය යුතු දෙයක් කියලාද? එදිනෙදා ජීවිතයේදී හටගන්නා බැඳීම් වලට ඔවුන් දිය යුතු පිළිතුර කුමක්ද? නෑ නෑ මම කියන්නේ ඒක අත්තරිය යුතුයි කියලා නෙමෙයි මම කියන්නේ ඒ සමහා විශේෂයෙන් කාලය සහ අවකාශය වෙන් කරගත යුතුයි කියලයි. හරියට ව්‍යායාම කරනවා වගේ කෙනෙක් කාර්යබහුල වෙන්න පුළුවන්. ඒ ශරීර සෞඛ්‍යය ගැන හිතනවා නම් ඒ වෙනුවෙන්ම පැයක් වෙන් කරලා ව්‍යායාම කරනවා. ඒ වගේම තමයි මානසික සුවතාවය වෙනුවෙන් මේ ගැඹුරු අභ්‍යාස කරන්නත් විශේෂ වෙලාවක් විශේෂ තැනක් ඕන. එදිනෙදා වැඩ කරන ගමන් ව්‍යායාම කරන්න බැහැනේ. ඒක හොඳයි. එනම් අපි යෝගාවචරයාගේ ජීවන රටාව ගැන කතා කරමු. අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, හෙවත් වනාන්තරයකට හෝ ගසක් මුලට යෑම, බාහිර ලෝකයෙන් පලා යාමක් විදිහට මම දකින්නේ නැහැ. ඒක හරියට ක්‍රීඩතෙක් පුහුණුවීම් සඳහා විශේෂිත ක්‍රීඩාංගණයකට යනවා වගේ. එතන බාධක අඩුයි, උපකරණ තියෙනවා, ඒත් ඔහුගේ අවසාන අරමුණ තරංගයේදී, ඒ කියන්නේ සැබෑ ලෝකයේදී දක්ෂතා දක්වන එක. ඒ වගේම යෝගාවචරයා ආරණ්‍යයකට යන්නේ ඒ පුහුණුවෙන් ලබන මානසික ශක්තිය පාවිච්චි කරලා ඕනෑම පරිසරයක, ඒ කියන්නේ ආයත් සමාජයට ආවම නොසලී ඉන්නයි. ඒකට හොඳම උදාහරණයක් තේනවා සිද්ධාර්ථ කුමාරයා රාහුල පුතා ඉපදුණු වෙලාවේ රාහු ජාතෝ බන්ධනං ජාතං රාහුවෙක් උපන්නා බැඳීමක් හටගත්තා කියලා Tamanට ඇතිවන සංයෝජනය හඳුනාගත්තේ රජමාලිගාව ඇතුලේ එදිනෙදා ජීවිතයේ අතිශය සංවේදී මොහතකදී ආරණ්‍යයක භාගනා කර කර ඉඳලා නෙවෙයි ඒකෙන් පේන්නේ මේ සිහිය ඕනෑම තැනක ප්‍රගුණ කරන්න පුළුවන් කියන එක නේද ඔබ ගෙනාපු සිද්ධාර්ථ කුමරුගේ උදාහරණයේ සුවිශේෂී අවස්ථාවක් ඒක බෝධිසත්වයෙකුගේ චරිතයක් සාමාන්‍ය පුද්ගලයෙකුට ඒක පොදු නීතියක් විදිහට අදාළ කරන්න බෑ. මගේ තර්කය තවත් ශක්තිමත් වෙන්නේ මූලාශ්‍රයේම භාවනානුයෝගියාට හුදකලා ස්ථාන නිර්දේශ කිරීම නිසායි. ඒකෙන් පැහැදිලිවම කියවෙන්නේ එදිනෙදා ජීවිතයේ තියෙන අධික සංවේදී උත්තේජන ප්‍රවාහය මේ ගැඹුරු පිළිවෙතට ප්‍රබල බාධාවක් කියන එකයි. මූලාශ්‍රයේම කියනවා රූප නැති තැනකට, ශබ්ද නැති තැනකට, මනුෂ්‍ය ගඳ, ස්ත්‍රී ගඳ නැති තැනකට යනවා කියලා. මේකෙන් අදහස් කරන්නේ පැනලා යන එකම නෙවෙයිද? ඒ බාධක මැද්දේ මේ සියුම් පිළිවෙත පවත්වා ගන්න එක යථාර්ථවදී නැති බවයි මගේ අදහස. හැමෝටම හැම වෙලාවෙම මේ කරන්න පුළුවන් නම් ඇයි මෙච්චර වර්ණනා කරලා හුදකලා වෙන්න කියන්නේ? සමාජෙන් වෙන්වීම මේ පිළිවෙතේ විශේෂිත ස්වභාවය තවදුරටත් අහලු කරනවා. මට හිතෙන්නේ එතනදි කාරණා දෙකක් එකට පටලවිල්ල වගේ විශ්වීය මූලධර්මයයි එක පුහුණු කරන විශේෂිත ක්‍රමයයි කියන්නේ දෙකක් නේද? ආරණ්‍යකට යන්නේ ඒ මුල්ධර්මේ පුහුණු කරන්න. ඒත් මූලධර්මය අදාළ වෙන්නේ එළියේ ලෝකයට. එතකොට ප්‍රායෝගිකත්වය ගැන කතා කළොත් මූලපරයය සූත්‍රය අසුරෙන් මූලාශ්‍රය දක්වන මුතං මුතතෝ සංජානාති කියන සංජානන ක්‍රියාවලිය බලන්න ඒ කියන්නේ දිවට දැනෙන රසය රසය හැටියට දැනගන්නවා කියන එක. මේක අපි කැම කන හැම මොහොතකම සිද්ධ වෙන දෙයක්. භාවනා කරන වෙලාවට විතරක් නෙවෙයි. ඉතින් සාමාන්‍ය ආහාර වේලකදී පවා ඒ රසය හඳුනාගෙන තෘෂ්ණාවෙන් අභිනන්දනය නොකර, ඒ කියන්නේ රසයට ඇලෙන්නේ නැතුව සිහියෙන් ඉන්න පුහුණු වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා ඒ රස බලන වෙලාවේදී අපරිඥාතයේ සිද්ධ වෙනවා කියලා මූලාශ්‍රය කියන්නේ ඒ මොහොතේ සිහිය නැති වුණොත් වෙන දේ ගැනයි. ඒකේ අනිත් පැත්ත තමයි ඒ මොහොතේ සිහියෙන් ඉන්නත් පුළුවන් කියන එක. හ්ම් ඔබ කියන දේ න්‍යායාත්මකව හරි වෙන්න පුළුවන් ඒත් ප්‍රායෝගිකව මූලාශ්‍රයම තියෙනවා භාවනානුයෝගියෙක් ওই විදිහක සිහියෙන් ආහාර ගන්නකොට ඒක සාමාන්‍ය කෙනෙක්ට විහිළුවක් උසුළු විසුළු පවා කරාවි විදිහට පේන්න පුළුවන් කියලා එහෙම නැත්නම් ඒක උයපු කෙනාට කරන නිග්‍රහයක් විදිහට පේන්න පුළුවන්. ඒ උයපු ඇත්තන්ට ඕනෑ තලු මරමරා ඒ රසභුක්ති විඳීම තමයි ආහාර ගනාපු කෙනාට කරන නම්බුව කියලත් එහි සඳහන් වෙනවා. ඉතින් මේකෙන් පැහැදිලි වෙන්න මොකද්ද? මේක සමාජ සම්මතයන්ගෙන් බැහැර වෙච්ච විශේෂ අවස්ථාවන් සඳහාම වෙන්නුනි පිළිවෙතක් කියන එක නේද? සියලුම එදිනෙදා කටයුතු මේ විදිහට සමාජයෙන් වෙන් වෙලා අමුතු විදිහට කරන්න ගියොත් වෙන්නේ අනිත් අයගේ එක ගැටුම ඇති වෙන්න එක විතරයි. ඒක ප්‍රායෝගික නෑ. ඒකයි ඒ සඳහා භාවනා මධ්‍යස්ථානයක් වගේ විශේෂිත තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉන්න පරිසරයක් අවශ්‍ය වෙන්නේ. එතකොට ඔබ කොහොමද සමාජ සම්බන්ධතා පවත්තමින් මේ අභ්‍යන්තර නිරීක්ෂණය එකවර කරන්නේ? මගේ ස්ථාවරය සාරාංශගත කළොත් සංයෝජන ධර්ම කියන්නේ අපේ එදිනෙදා අත්දැකීම් ඇතුළෙම ඇස රූපේ ගැටෙන, කන ශබ්දේ ගැටෙන සෑම තත්පරයකම හටගන්න දෙයක්. ඉතින් ඒකෙන් මිදීමේ මාර්ගයත් ඒ අත්දැකීම ඇතුළෙම නිරන්තර සිහියෙන් හා ප්‍රඥාවෙන් යුතුව විවර කරගන්න ඕන. සිංහ ප්‍රතිපත්තෙන් කියන්නේත් ඒකමයි. එන උත්තේජනෙත් එක සටන් කරනව වෙනුවට ඒකේ මූලය තමන්ගේ හිතෙම හොයන එක ජීවිතේ හැම මොහොතකටම අදාළයි. ඒ නිසා මේ පිළිවෙත කියන්නේ ජීවිතෙන් වෙන් කරලා පැත්තකින් තියලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජීවිතේම බවතපත් කරගත යුතු අඛණ්ඩ ක්‍රියාවලියක්. මගේ මතේ නැවතත් පැහැදිලි කළොත් මේ ගම්බීර ධර්ම කරුණු අවබෝධ කරගන්න අවශ්‍ය මානසික ශක්තිය ඒ සියුම් බව වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ බාහිර ලෝකයේ කඩිමුඩියෙන් උත්තේජන වලින් මිදිලා විධිමත් භාවනා පුහුණුවක් සඳහා විශේෂයෙන්ම වෙන්කරපු වේලාවකදී විතරයි. එදිනදා ජීවිතය තුළ මේ සියුම් මානසික ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න ගියොත් වෙන්නේ කිසිම දෙයක් හරියට කරගන්න බැරිව සමාජෙන් කොන් වෙන එක විතරයි. ඒ නිසා මේ එදිනදා ජීවිතය සඳහා නොව ජීවිතය ගැඹුරින් අවබෝධ කර ගැනීම සඳහා පාලිත පරිසරයක සිදු කළ යුතු විශේෂිත පුහුණුවක් විදියටයි මම දකින්නේ. ඒ පුහුණුවෙන් ලබන ශක්තිය එදිනදා ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒත් පුහුණුවයි ක්‍රියාත්මක වීමයි එකම වෙලාවේ කරන්න බෑ. මේ සාකච්ඡාවෙන් ඉස්මතු වෙන්නේ එකම උතුම් මූල ධර්මයක් වුණත් ඒක ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ගලප ගන්න විදිය ගැන කොයිතරම් විවිධ ඒ වගේනම් වළංගු දෘෂ්ටි කෝණ තියෙන පුළුවන්ද කියන එකයි. ඇත්තමම මේ පිළිවෙත අඛණ්ඩව ජීවිතයේ පුරාමම පැතිරිය යුතුද එසේත් නැතිනම් විශේෂිත අවස්ථාවලට සීමා කළ යුතුද කියන කාරණය එක් එක් පුද්ගලයා තමන්ගේ අවබෝධය හා හැකියාව අනුව තීරණය කළ යුතු දෙයක් වෙන්න පුළුවන්. මේ කරුණු තවදුරටත් මෙනෙහි කිරීමෙන් මූලාශ්‍රයේ ඇති ගැඹුර තේරුම් ගැනීමට ඔබටත් අවස්ථාව ලැබේවි.